ඒ වගේම ධර්මයේ තුල හැසිරෙන කෙනෙකුට ඒ ධර්ම ධර්මයේ පිළිබඳව මානසිකාරය පවත්වන්නටත් ඊටාම වැදගත් වන කාල පරිච්ඡේදයක්. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී දේශනා කරනවා අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමකට අරණ්‍ය වාසයේ තුලින් ලැබෙන එක ආනිසංශයක් විදිහට මේ කැලේ ඉන්නකොට ජීවිතයට හානි වන්නට තියෙන ඉඩකඩ අවස්ථාවන් බොහොම වැඩියි. ඒ ජීවිතයට හානිවන්නට තියෙන ඉඩකඩ අවස්ථාවන් බොහොම වැඩි කියන එක සම්මර්ෂණය කරලා මෙනෙහි කරලා අප්‍රමාදී වන්නට කටයුතු කරගන්නට පුළුවන් කියලා. ඉතින් එක පැත්තකින් ඒ ආනිසංසයම ඒ කියන්නේ විපත සම්පතක් කරගන්නට පුළුවන්කම තියෙනවා ප්‍රඥාවන්තයෙක් සඳහා. බුද්ධ ශාසනය තුල අපි කතා බහ කරන්නේ කායික වශයෙන් ලෙඩ නොවී සිටීමකට වඩා මානසික වශයෙන් අපි රෝගාතුර නොවීමක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දවසක් මාගන්ධිය බමුණ ඇවිල්ලා ප්‍රශ්න කළ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ හා සමග ඇති වුණු සාකච්ඡාව අවසානයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය පරමා ලාභා නිබ්බාණං පරමං සුඛං මේ ආරෝග්‍ය බව පරම සම්පතයි නිවන පරම සැපතයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහි ගමන් මඟයි කියන මේ ගාථා රත්නය මාගන්ධිය සූත්‍රයේ තුලදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මේ අවස්ථාවේදී මාගන්ධිය බමුණුතුමා බොහොම සතුටින් ඒක අනුමෝදන් වුණා. බොහොම සතුටින් මේ පිළිබඳව කතා කළා. ඒකාන්තයෙන් සුභාසිතයක්. නිවැරදිම වචනයක් තමයි වහන්සේ දේශනා කළේ කියලා. බුදුරජාණන් වහන්සේ අහුවා "ඒ බමුණ ඔබ එහෙම කියන්නේ. ස්වාමීනි මේක අපේ වේද පොත්වලක් තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා කියන එක, ඒ වගේම නිවන පරම සම්පත්තියයි කියන එකත් අපේ වේද පොත්වලක් දකින්නට තියෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබ මොකද්ද හිතන්නේ ආරෝග්‍ය සම්පත්තිය පිළිබඳව ඔබ මොකද්ද හිතන්නේ නිවන පිළිබඳව කියලා. එතකොට බමුණ තමන්ගේ අතපය හොඳට අතගාමින් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ තමයි ආරෝග්‍ය සම්පත්තිය. මේ ආරෝග්‍ය සම්පත්තියම තමයි නිවීමත්. මේ ශ්‍රේෂ්ඨ වෙන්නේ පරම ලාභයේ බවට පත් වෙන්නේ මේ ආరోగ్‍ය සම්පත්තිය මේ ලෙඩක් දුකක් නැතුව ඉන්න එකයි කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ යම්කිසි කෙනෙක් මේ ලෙඩවන කයෙහි මදකදු ආෝග්‍ය බවක් ප්‍රකට කරනවා නම් ඒක නුසුදුසු දෙයක් කියලා. ඒ වගේම තවත් සූත්‍ර දේශනාවකදී ওই කාරණාව බොහොම ලස්සනට විග්‍රහ කරනවා. නකුලපිතු සූත්‍රයේදී නකුලපිතු තුමාට නකුලපිතු ගෘහපතිතුමා බොහොම වයසට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මම හරි වයසයි. ඉස්සර තරම් ප්‍රියමනාප භික්ෂුන් වහන්සේලා ළඟට එළඹෙන්නටත් මට දැන් බැහැ මගේ වයසත් එක්කම. ඒ නිසා මට කෙටි අනුශාසනාවක් කරන්නට කියලා මේ බමුණුතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා. මේ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ බ්‍රාහ්මණතුමාට අවවාද කරනවා ගැහැවිය ඔබ ලෙඩවන කය ඇතුව ලෙඩ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්න මේ විදිහට ඔබ හික්මින්නටයි කියලා. මේ නකුලපිත ගෘහපතිතුමා මේ කාරණාව අහලා බොහොම සතුටට තුෂ්ටි ප්‍රමෝදයට පත් වෙනවා බොහොම සතුටට පත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනින් පිටත් වෙලා යනවා. එතනින් පිටත් වෙලා යනකොට සරියුත්තරුන් වහන්සේ දැකලා අහනවා ගෘහපතිය නුඹට භාග්‍යතුන් වහන්සේ අද වටිනා ධමයක් දේශනා කළාද ඔබේ ඉරියව් හරි ප්‍රසන්නයි බොහොම සතුටින් ඉන්න බවක් පේනවා මොකද්ද හේතුව කියලා මේ වෙලාවේදී මේ නකුල පිටු තුමා ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ ලෙඩවන කයක් ඇතුව මනස ලෙඩ කරගන්නට එපා කියලා දේශනා කළා. අන්න ඒ වෙලාවේදී සරියුත්තරුන් වහන්සේ අහනවා නකුලපිතු තුමනි නැතිනම් ගෘහපතියනි ඔබ අහගත්තද භාග්‍යතුන් වහන්සේගෙන් ලෙඩවන කයක් ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කොහොමද කියලා. එහෙම නැතිනම් ලෙඩවන කය සහ ලෙඩවන මනස කියන්නේ මොකද්ද කියලා ඔබ අහගත්තද? ඒ වෙලාවේදී තමයි බ්‍රාහ්මණතුමාට හිතුනේ ටිකක් අනේ මම මේක තවදුරටත් විස්තර විදිහට අහගත්තනම් වඩා හොඳයි නේද කියලා. මෙහෙම හිතපු මේ ගෘහපතිතුමා සරියුත්තරන් වහන්සේගෙන් ඉල්ලා සිටියා මේ කාරණාව පැහැදිලි කරන්නට. සරියුත්තරන් වහන්සේත් ඊටමත් අපූර්වවට දේශනා කළා ලෙඩවන කයක් ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ලෙඩවන කය ඇතුව ලෙඩවන මනසක් සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දුන්නා. පින්නතනේ ඉතින් ඒ කාරණාවත් එක්ක අපි අරගෙන බලනකොට වැදගත්ම වන දේ තමයි මේ ලෙඩවන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්න එක. ඒ වගේම ආරෝග්‍ය සම්පත්තිය ඇති කරගන්න එක. පින්නතුනේ අපිත් ආරෝග්‍ය සම්පත්තිය කියන එක කියු සැනින්ම ලෙඩ නොවීම කියූ සැනින්ම අපි කවුරුත් කල්පනා කරන්න එක දෙයයි. ඒ තමයි මේ කායිකව ලෙඩ නොවී ඉන්නේ කොහොමද කියලා. ඒ වගේම කායික ආරෝග්‍ය සම්පත්තිය ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කවුරුත් කල්පනා කරනවා. නමුත් බුද්ධ ශ්‍රාවකෙක් විදිහට බෞද්ධයෙක් විදිහට ධර්මයේ අසුරු කරන්නට ලැබෙන සත්පුරුෂයෙක් විදිහට අපි තේරුම් ගත යුතු වෙනවා කායික ලෙඩවීමට වැඩිය මානසික ලෙඩවීම භයානකයි කියන එක. කායික ලෙඩවීමට වැඩිය මානසික ලෙඩවීම කියන කාරණය ඊටාම භයානක දෙයක්. කායික ලෙඩවීම සීමා සහිත කාලයකට තමයි පැමිණෙන්නේ. නමුත් මානසික ලෙඩවීම කියන එක බොහෝ කාල සීමාවකට හේතු වෙන දෙයක්. කායික ලෙඩවීම කියන දේ මානසික ලෙඩවීම හා සසඳා බලනකොට ඊටමත් සුළුතර දෙයක්. මානසික ලෙඩවීම තුළ කෙනෙකුට එන්නට පුළුවන් දුක්ඛදායකත්වය ඊටමත් සෝචනීයයි ඒක ඊටමත් භයානකයි. මොකද ඒක අපි බොහෝ වෙලාවට මේ කයේ ලෙඩවීම පිළිබඳවම කල්පනා කරාට ඇත්තටම ටිකක් හිතන්නට ඕනේ මානසික ලෙඩවීම පිළිබඳවනේ. කායික ලෙඩවීම ඉතාමත් සුළු කාල සීමාවකට අවුරුදු 50කට 60කට උපරිම ලැබේ. කවදා ගියත් ලෙඩ වෙනවා කියන දේ උරුම කරගත් අපිට ලෙඩවීම හිස දරාගෙන ඉන්න අපට ලෙඩ නොවි ඉන්නවා කියන එක කවදාවත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් අපි ලෙඩවීම කියන දේ අද නොවුනත් හෙට වුනත් ඒ වගේම තව අවුරුදු 10කින් 15කින් වුණත් ඕනම අවස්ථාවක අනිවාර්යයෙන්ම මුහුණ මුහුණ දෙන්නට වන තත්ත්වයක්. ඒ කායික ලෙඩවීම කියන දේ මෙතනින් සීමාවකටපත් නොවි අනාගතයේ දක්වාත් ඒ දේ ගමන් කරනවා නම් ඒ කියන්නේ අනාගතයටත් මේ වගේම දුක්ඛදායක තත්වයකට අපි මුහුණ දෙනවා නම් අනාගතයටත් මේ විදිහටම ලෙඩවන කයක් මම මගේ කියලා අපි උපාදාන වශයෙන් ඇසුරු කරනවා නම් පිනතුනේ ඒක මීට වැඩිය භයානකයිනේ අද අපිට මේතන සමහර විට හොඳ වෙන්නට පුළුවන් සසරක ස්වභාවය අනුව අපිට නිවැරදිව කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහනේ අපේ ගතිය පිළිබඳව සමහර විට අපි මම මගේ කියලා අද දවසේදී පෝෂණය කරන මේ කය ඇසුරු කරගෙනම පණුවෙක් වෙලා උපදින්නට පුළුවන් කෙලෙසේකුත් අපි ළඟ තියෙනකොට ඒ මට්ටමේ ආශ්‍රව ධර්මතා ටිකකුත් අපි ඇසුරු කරනකොට පිනතුනේ අපි මේ අවුරුදු 50ක් 60ක් තිබිලා කොහොමත් විනාශ වෙලා යන නැති වෙලා යන මේ කය ගැන හිතලා කායික නිරෝගී බව ගැන විතරක් හිතනවා නම් මානසික නිරෝගී බව පිළිබඳව හිතන්නේ නැතුව ඒක පින්නතුනේ ප්‍රඥාවන්තකමක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි බුදු සමය තුල මානසික නිරෝගී බවට කතා කරන්නේ. ලෙඩවන කය ලෙඩවන දෙයින් මනස ලෙඩ නොවි පවත්වා ගැනීම සඳහා හික්මිය යුතුය කියන එක නකුල පිටු තුමාට භාග්‍යතුන් වහන්සේ උපදේශය හැටියට දුන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව වඩාත් පැහැදිලි කරගන්නට ඒ කියන්නේ ලෙඩවන කය ඇතුව ලෙඩවන මනසක් සකස් කරගන්නේ කොහොමද කියන කාරණාවත් අපිට වැඩිදුර පැහැදිලි කරගන්නට අදාළව අද දවසේදී අපි කල්පනා කළා මේ මහා පුන්නම සූත්‍රය යම් පමණකට සාකච්ඡා කරන්නට ටිකක් දීර්ඝ සූත්‍රයක්. නමුත් අපි අත්‍යවශ්‍ය කාරණාවන් සහිතව කතා කරන්නට උත්සාහයක් ගනිමු. මේ කාරණා ටිකත් එක්ක අපිට කායික වශයෙන් ලෙඩවීම සහ මානසික වශයෙන් ලෙඩවීමත් කායික වශයෙන් ලෙඩවී මානසික ලෙඩ වුණත් මානසික වශයෙන් ලෙඩ නොවි ජීවත් වන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පුන්නම සූත්‍රය භාග්‍යතුන් වහන්සේ නිගාරමාතු ප්‍රාසාදයේහි වැඩ ඉන්න කාලෙදී වික්ෂුන් වහන්සේලාට බොහොම හඳ පායා ඇති රාත්‍රියක දේශනා කරපු සූත්‍රයක්. මනසින් ආවර්ජනා කළ බැලුවත් ඊටාම සුවදායක පරිසරයක්. එහෙම නැතිනම් හඳ පායා ඇති රාත්‍රියක වික්ෂුන් වහන්සේලා සිය ගණනක් 500 ගණනක් පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න මොහොතේදී වික්ෂුන් වහන්සේලා දිහා බලලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවේදී එක භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නට කියලා අවසර ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේ ආසනයේ ඉඳගෙනම ප්‍රශ්නය විමසන්නට කියලා භික්ෂුන් වහන්සේට අවසර දෙනවා. මේ හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ඉමේනුකෝ භන්තේ පංචඋපාදානස්කන්ධා සේයතේදං රූපඋපාදානස්කන්ධෝ වේදනුපාදානස්කන්ධෝ සංඤුපාදානස්කන්ධෝ සංඛාරුපාදානස්කන්ධෝ විඥානුපාදානස්කන්ධෝති ඉමේකෝ බික්කු පංචඋපාදානස්කන්ධා හාමුදුරු ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි මේ පංචඋපාදානස්කන්ධයයි කියන්නේ රූපඋපාදානස්කන්ධය වේදනා සංඥා සංස්කාර විඥානුපාදානස්කන්ධයන්දයි කියලා අහනවා භාග්‍යතුන් වහන්සේ අනුමත කරලා ඔව් මේ ස්කන්ධ පංච උපාදානස්කන්ධයයි කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධයයි කියලා ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා. ඊට පස්සේ මත්ෙහිත් ඒකට පිළිතුරු දුන්නාම ඒක අනුමෝදන් වෙලා සතුටින් ඉමේ පන බන්තේ පංච උපාදානස්කන්ධා කිම් මූලකා ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධය කුමක් මුල් කොට පවතිනවාද කියන මේ ප්‍රශ්නය අහනවා. ඉමේකෝ බික්කු පංචපාදානස්කන්ධා ඡන්ද මූලකා. මහාන මේ පංචපාදානස්කන්ධය ඡන්ද මූලකයි කියලා භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. මේ කාරණාව අපි ටිකක් විග්‍රහ කරගත යුතු කාරණාවක් පංච උපාදානස්කන්ධ ධර්මයේ සහ ඡන්ද මූලකව පංච උපාදානස්කන්ධය ගොඩනැගීම කියන කාරණාව පිළිබඳව. පංච උපාදානස්කන්ධය කියනකොට රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා ස්කන්ධ පහක් පිළිබඳව අපි දන්නවා. ප්‍රශ්නේ විමසපු තරුණ හංසයේ දන්නවා. එතකොට මේකේ අට කතාව තුළ මේ ගැන විග්‍රහයක් වෙනකොට දැක්වෙනවා මේ ප්‍රශ්නය විමසන තරුණ හංසයේ රහතන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට කර්මස්ථාන කොතෙක් දුන්නත් අරහත්ත්වයටපත් වීමට හැකියාවක් තිබුණේ නැහැ. ආශ්‍යානුසේ ඥානය නැති නිසා ස්වාමීන් වහන්සේටත් ඒ ගැන වැටහීමක් නොතිබුණු නිසා භාග්‍යතුන් වහන්සේගේ සමීපයට එක්කන් ඇවිල්ලා ඒ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය වන දැනගැනීමට අවශ්‍ය වන ධර්මකාරණා විමසීමක් විදිහට තමයි මහරහතන් වහන්සේම ඒ ශිෂ්‍යයන්ට පැහැදිලි කළ යුතු ධර්මකාරණාවන් මේ විදිහට විමසන්නේ කියලා අටකතා විග්‍රහය තුළ මේ ප්‍රශ්න විමසීම පිළිබඳව දක්වලා තියෙනවා. පංච උපාදානස්කන්ධ ධර්මයෝ. පංච උපාදානස්කන්ධ ධර්මයෝ කියනකොට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ උපාදානස්කන්ධ පිළිබඳව අපි දන්නවා, අපි හඳුනනවා. පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව අපි බොහෝ වෙලාවට කතා කළත් ඇයි මේවට උපාදානස්කන්ධ කියලා කියන්නේ? ඡන්ද මූලිකවයි උපාදානස්කන්ධ පවතින්නේ කියලා ඒ කියන්නේ. මේ කාරණාවන් පිළිබඳව අපේ අවධානය ටිකක් අඩු බවක් තියෙනවා. ඒ නිසාම තමයි මේ කරුණු කාරණා අපි පැහැදිලි කරගත යුතු වෙන්නේ. පංච උපාදානස්කන්ධ ධර්මය ඡන්ද මූලිකව ඇති වෙනවාය කියනකොට ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එකට. කැමැත්ත මුල් කරගෙන ස්කන්ධයන්ගේ පහළවීම පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. පංච උපාදානස්කන්ධයයි කියන්නේ කෙතකින්ද? ස්කන්ධයන් ස්කන්ධයෝයයි කියලා කියන්නේ කෙතකින්ද කියන එක පිළිබඳව අපිට ටිකක් පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. කන්ද සූත්‍රයේ තුලදී ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ අතර වෙනස භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ස්කන්ධ සහ උපාදාන ස්කන්ධ අතර තියෙන වෙනස දේශනා කරන භාග්‍යතුන් වහන්සේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව සහ පංච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව ඇති අතර ඇති වෙනස පැහැදිලි කරන්නට එකම කරුණු ටිකක් ඔස්සේ කරුණු පැහැදිලි කරත් එක වචන දෙකකින් තමයි මේ දෙක අතර වෙනස පෙන්වන්නේ. ඒ තමයි සාසවා උපාදානීයා කියන වචන දෙකේ දෙනවා පංච උපාදානස්කන්ධයට ස්කන්ධයන්ට ඒ බෙදීම සාසවා උපාදානීයා කියන බව නොයේදී ස්කන්ධයන් පිළිබඳව විග්‍රහ කරනවා. එතකොට පැහැදිලි කරගත යුතු වෙනවා අපි මොකද්ද මේ සාසවා උපාදානීයා කියලා කියන්නේ කියන එක. සාසවා කිව්වේ මොකද්ද? උපාදානීයා කියලා කිව්වේ මොකද්ද? කියන එක තේරුම් ගත යුතු වෙනවා ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ ධර්ම තේරුම් ගන්නකොට. පින්නතුනේ අපිට ඇසුරු වෙන හැම ධර්මයක්ම පංච උපාදානස්කන්ධයක්. තුන් භූමිය අනුගිය සියලු ධර්මයෝ කෙටියෙන්ම කිව්ව පංච උපාදානස්කන්ධයක්. හේතුව ඒ හැම ධර්මයක්ම සාසවයි උපාදානීයයි. ඒ සාසෝ උපාදානීය වුණ සියලුම ධර්මයෝ පංච උපාදානස්කන්ධයක් ලෙසයි සංග්‍රහ කරන්නේ. එතනදී කර්මත් විපාකත් ක්‍රියත් සියලුම චිත්තචෛසික ධර්මතාවයන් පිළිබඳව දක්වන්නේ තුන් භූමිය අනුව ගියපු සාසවා උපාදානීය වූ ධර්මයන් ලෙස. සාසවා කියන වචනය විග්‍රහ කරන්නට ගියාම ආසවානං ආරම්මන භූතා සාසවා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන බව නිසා ශාස්ත්‍රවයි කියනවා. උපාදානීයා කියලා කියනවා උපාදානයට හිත බව නිසා උපාදානයට ආසන්න බව කිත්තු බව නිසා උපාදානීයා කියලා කියනවා. සාසවා උපාදානීයා ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි සහ උපාදානයට හිත ධර්මයක් නිසා තමයි මේ වචන දෙක භාවිත වෙන්නේ. එතකොට ස්කන්ධ කියලා ධර්මතාවයක් වෙනමම වෙන්කොට දක්වන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැක්කේ යම්කිසි ධර්මයක්ද? උපාදානය ඇති කර ගැනීමට හිත යම් ධර්මයක්ද? ඒ සියලුම ධර්මයෝ පංච උපාදානස්කන්ධයයි කියන ගණයට යනවා. ඒ කියන්නේ එතන කෙලෙස් යෙදීමම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ පංච උපාදානස්කන්ධයක් කියන ගණයට යන්නට පංච උපාදානස්කන්ධයක් කියන සංඛ්‍යාවට යන්නට කෙලෙස් නොයේදී තිබුණත් ඒ දේ පංච උපාදානස්කන්ධයක් කියන සංඛ්‍යාව තුළම කතා කරනවා හේතුව තමයි ඒක ආශ්‍රවයනට හිත සහ උපාදානයට හිත වූ ධර්මයක් වන බැවින් එතකොට අපි කාම භූමිය තුළ විපාක චිත්තයන් කියලා කතා කරනවා නම් විපාක ධර්ම කියලා කතා කරනවා නම් සියලුම ධර්මයෝ يعني කෙලෙස් යෙදෙන්නේ නැහැ කියලා අපි හිතන තැනක පවා උපාදානස්කන්ධයයි කියන සංග්‍රහය තුල තමයි යන්නේ. අපි උදාහරණයක් හැටියට අපේ ජීවිතයේ පැත්තෙන් මේ කාරණාව කතා කළොත් පින්නතුනේ අපි දන්නවා ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මය ඇහැට පතිත වෙන්නේ අනාත්ම වර්ණ සතහනක් අනාත්ම වර්ණ සතහනක් ඇහැට පතිත වෙන තැනක ඇස කෙරෙහි යොමු වුණ සිත එහෙම නැතිනම් චක්කු විඥාන සිත රූපය දැන ගැනීම වශයෙන් ඇතිවෙන ඒ ඇහැට පැමිණි වර්ණ සතහනේ අබිනිපාත මාත්‍රය දැන ගැනීම වශයෙන් ඇතිවෙන හිත ඇස කෙරෙහි නැඹුරු වූ ඇස කෙරෙහි යොමු වූ මනස කියලත් ඒකට කියනවා ඇසට වර්ණ සතහනේ පැමිණීම. එතකොට මෙන්න මේ ධර්මය අතර කෙලෙස් ඇත්තේ නැහැ. එතකොට මේ තැනක නිවන් දකින්න පුළුවන් දර්ශනයක් හරි අපි කෙලෙස් ඇති කර ගැනීමක් හරි සිද්ධ කරන්නේ නැහැ. අපේ ජීවිතය තුළ අපි මේ කාරණාව ටිකක් විමසලා බැලුවොත් පින්නතුනේ අපි දන්නවා අපිට ඇහැට පේනකොටම වර්ණ සතහනම අම්මා කියලා අපි දැනගන්නේ නැහැ. අපි අම්මා කියලා දැනගන්නේ ඒ සියලු සිදුවීම අරඹයා අපි හිතේ සංකල්පයක් විදිහට කල්පනාවක් විදිහට හිතෙන් උපද්දගත්ත සංකල්ප සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙයක් තමයි අපි අම්මා කියලා විඳීමට යන මට්ටම. නමුත් අපි දන්නවා මේ අම්මා කියලා අපි ඇසුරු කරන කෙලෙස් සහගත බව අර ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටමක තිබුණේ නැහැ. ඇහැට වර්ණ ටිකක් පාට ටිකක් පේනවා පාට ටික හිතෙන් දැනගන්නවා කියන තැනක ඒ සතහන දැනගන්නවා කියන තැනකදී මේ ආදරණීය අම්මාය කියන එක හෝ අම්මා අම්මා අම්මට මම මෙච්චර කැමතියි අම්මා වයසට ගිහිල්ලා හෝ මේ විදිහට අම්මා ගැන පරිකල්පනයක් නැතිනම් අම්මා ගැන හිතන කමක් ඒ ටිකේ තිබුණේ නැහැ. ඒ නිසා අපි එතනට කියනවා එතන කෙලස් යෙදෙන්නේ නැහැ කියලා. ඒ ගැන අපි කියනවා විපාකයක් කියලා. එහෙමත් නැතිනම් ඒක කර්ම මේ කර්මත් නොවන කෙලසුත් නොවන අවස්ථාවක් හැටියට තමයි ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ. ධර්මයේ තුල ඒ පිළිබඳව විග්‍රහ වෙලා තියෙන්නේත් ඒ විදිහට. නමුත් ඒක පංච උපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට යනවා. හේතුව තමයි ඒ ධර්මතා ටිකම ආශ්‍රව සහිත කෙලෙස් සහිත පුද්ගලයෙකු උපාදාන සහිත පුද්ගලයෙකු විසින් අම්මා තාත්තා කියලා බාහිර ලෝකයට නැඹුරු වෙනවා. ඒ කියන්නේ ඇහෙන් දැකපු රූපේ පැත්තට නැඹුරු වෙනවා. එතකොට දැකපු ඇහැ ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. අම්මා ගැන හිතන්න පුළුවන්කම ඉතුරු වෙනවා. සරලවම කිව්වොත් අන්න ඒ එළියේ ලෝකේ ඉන්න ජීවත් වෙන අම්මා දකින්න පුළුවන්කම ඒ වගේම ඒ අම්මා ගැන දකපු කෙනා මේ පැත්තේ ඉන්න බව ඒ වගේම මේ අම්මා පිළිබඳව හිතන්න පුළුවන්කම කියන මේ කාරණා ටික අපිට ඇත්ත විදිහටම ලෝකේ හම්බ වෙනවා. ඒ ඇත්ත විදිහටම හම්බ වෙන තැනක තමයි කෙලෙස් හදෙන මට්ටම එතෙන්ට කියනවා කර්මය කියලා නැතිනම් කර්ම රැස් කිරීම කියලා. අපි ඇලෙනවා නම් ඇලෙන්නේ ගැටෙනවා නම් ගැටෙන්නේ අන්න ඒ විදිහට උපද්දගත්ත අම්මා කියන අරමුණත් එක්ක. පංච උපාදානස්කන්ධයයි කියන විග්‍රහය තුළ මේ අම්මව හදාගත්ත තැනත් අර ටිකක් කියන ඔක්කොම අයිති හේතුව තමයි ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්කම උපාදානයේ විසින් ඇති කරගන්නට හිත හිතවත් බව ඒ ධර්මතා ටික කෙරෙහි තිබුණා. අපි මේ ගැන මීට පෙර කතා කරපු අවස්ථාව බහලා තියෙනවා නම් අහලා ඇති ඒ කාරණාවන් අපි නැවත මතක් කරගත්තොත් බෝතලයක් තියෙනකොට අපි ළඟ සීනි තියෙනවා නම් සීනි තියෙන අපිට බෝතලේ සීනි බෝතලයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. සීනි අපි ළඟ තියෙනවා නම් අපි ඉදිරිපස තියෙන බෝතලේ අපිට සීනි බෝතලයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද අපිට අවශ්‍ය සීනි බෝතලයක් හදාගන්නට අවශ්‍ය සුදුසුකම් ටික දැන් අපිට තියෙන නිසා. සීනි ටික තියෙන අපිට සීනි මේ වෙලාවේ බෝතලේ නොතිබුණත් බෝතලේ සීනි බෝතලයක් වීමට ඇති හැකියාව නිසා අපි කියනවා සීනි බෝතලයක් වීමට හිත කම තියනවා. මොකද අපි ළඟ සීනි ටික සහ බෝතලේ කියන දෙකම තියෙන නිසා කියලා. පින්නතුනේ මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට යම් පැනවීමකින් සීනි කියලා දෙයක් නැත්තම් සීනි කියලා දෙයක් දන්නේත් නැත්තම් අහලත් නැත්තම් දැකලත් නැත්තම් එයාට බෝතලේ සීනි බෝතලයක් බවට පත් කර ගැනීමට හිත කමක් නැත්තේ නැහැ. ඒ බෝතලේ සීනි බෝතලයක් බවට එයාටපත් කරගන්නට බෑ. මොකද සීනි කියන ටික නැති වෙලා ගියපු නිසා. පිනතුනේ ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධයන් පිළිබඳවත් අපිට ඒ න්‍යායෙම තමයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. බොහොම සරලවම රළු මට්ටමින්ම අපි මේ කාරණාව පැහැදිලි කරගත්තොත් සීනි ටික වගේ දකින්නකෝ කෙනකෙනාගේ හිතේ පවතින ආශ්‍රව ටික ආශ්‍රව කියලා කියන්නේ පුරුදු අපි ඇති කරගත්ත පුරුදු කරපු රැස් කරගත්ත දේවල් ටික. එතකොට අපි එක රූපයක් දිහා බලලා මේ අම්මා මේ තාත්තා මේ දුව මේ පුතා මේ වටිනා දේවල් මේ නොවටිනා දේවල් ලෝකෙ තුල වටිනා නොවටිනාකම් සහිතව අපි මතු කරගෙන ඉන්න මේ රැස් කර ගැනීමට අපි කියනවා ආශ්‍රව කියලා. ඒක කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව වෙනම බෙදලා අපිට ලොකුවට කතා කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී අපි මේ විදිහට කතා කරන්නේ නැහැ. පොදුවේ ඔබ කල්පනා කරගන්නකෝ අපි රැස් කරලා තියෙන සංකල්ප මේ වශයෙන් හිතේ එකතු කරගෙන තියෙන ටික කියලා ආශ්‍රව. එතකොට උපාදානය කියලා කියනවා කාම උපාදාන, ditthi උපාදාන මේ විදිහට අපිට උපාදානය පිළිබඳව ගන්න පුළුවන් මේ වෙලාවේදී උපාදානය කියන එකෙන් ගන්නකො අපි දැඩිව ඒක ග්‍රහණය කරගන්නවා කියන අර්ථය. එතකොට අපිට මේ විදිහට ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයෙන් ඇසුරු කළ හැකි ධර්මයක් ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයට හසුවන්නට තියෙන දෙයක් හැටියට තමයි බෝතලේ වගේ තියෙන අර ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයෝ ගැන කතා කරන්නට වෙන්නේ. ඒ කියන්නේ පෘතජ්ජනයින්ට ආර්ය භූමියටපත් නොවුණු අයට එහෙම නැතිනම් අරිහත් මාර්ගයේ උපදවා නොගත් කෙනෙකුට මේ ආශ්‍රව ධර්මතා ටික සංයෝජන ධර්මතා ටික උපාදාන සහිත බව යම් යම් මට්ටම් වලින් පවතිනවා. එතකොට මේ පවතින මට්ටම් වලදී ඒ කෙනාට ඒ ආශ්‍රව ධර්මතා ටික උපාදාන උපාදාන කියන ධර්මතා ටික අර රූපය කෙරෙහි පතිත කරන්නට වේදනාව සංඥාව සංස්කාරයේ විඥානයේ කෙරෙහි පතිත කරන්නට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම තියෙනවා විතරක් නෙමෙයි අනිවාර්යෙන් පතිත කරනවා. ඒ නිසාම තමයි මේ ස්කන්ධ ටික උපාදානස්කන්ධයි කියන සංග්‍රහයට යන්නේ. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසාම උපාදානය ඇති කරගන්නට හිතවන දෙයක් නිසාම ඒකට කියනවා උපාදානස්කන්ධයයි කියලා. එතකොට ඔබට මේ කාරණාව තුළ පැහැදිලි ඇති පෘතජ්ජනයෙක් නම් එයා ළඟ සීනි තියනවා අනිවාර්යයෙන්ම පෘතජ්ජන භාවය කියලා කියන්නේ සීනි තියන බවට මාර්ගඵලයෙන් අරිහත් මාර්ගයේ උපදවා ගත්තේ නැති ඕනම කෙනෙක් ළඟ සීනි තියනවා ඒ කෙනාට මේ බෝතලයේ සීනි බෝතලයක් බවට පත් කරගන්නට පුළුවන්කම තමයි සීනි තිබීමෙන් අපි කියන්නේ. හැබැයි ලෝකේ සීනි නැත්තම් ඒ කියන්නේ ආශ්‍රව සහ උපාදාන ලෝකේ නැත්තම් යම් කෙනෙකුට ඒ කෙනාට මේ ස්කන්ධ ටික පිළිබඳව නැතිනම් මේ ධර්මයන් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. උපාදානස්කන්ධයයි කියන පරයය. ඒ කියන්නේ ආශ්‍රව වලට හිතයි ආශ්‍රවයන්ට අරමුණු කරන්න පුළුවන් උපාදානයට හිතයි කියන පරයයෙන් මේ ධර්මය ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව ඔහු පිළිබඳව ඔහු කෙරෙහි ඇත්තේ නැහැ ආශ්‍රව සහ උපාදානයේ කියන ගතිය. ඒ නිසා ස්කන්ධයන්යයි කියලා හඳුන්වනවා නම් ස්කන්ධයන්යයි කියලා හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ අර ඥාන දර්ශනය ඇති කරන්නට. ඒ කියන්නේ සීනි නැති කරපු නුවණක් ඇති කරන්නට හේතු වුණ ආශ්‍රව උපාදානය නැති කරන්නට නුවණක් උපදවන්නට හේතු වුණ ඒ ලක්ෂණ ටිකට විතරයි කියන්නට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ ධර්මයෝය කියලා. එතකොට ඒ ටිකට අපි කියනවා ස්කන්ධයි කියලා. ඒ ස්කන්ධ ධර්මයන් තුලින් නැතිනම් ඒ ස්කන්ධ ධර්මයන්ට අර පෙනෙන උපාදානස්කන්ධයන් හසු වෙනවා කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ හටගන්න සියලු ස්කන්ධ ආශ්‍රවයන් සහ උපාදානය සමග නොයදෙන බව නිසාම ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට නොහැකි බව එහෙම නැතිනම් උපාදානයට හිත බව කතා කරන්නට පුළුවන් කමක් නැති බව නිසාම ඒ සියලු චිත්තචෛතසික ධර්මතා ස්කන්ධයයි කතා කරනවා මිසක උපාදානස්කන්ධයයි කතා කරන්නට යන්නේ නැහැ. ඒ නිසා දැන් පංච උපාදානස්කන්ධය කියලා අපි කතා කරන තැනක ඔබට පැහැදිලි ඇති කුමක් නිසාද අපි පංච උපාදානස්කන්ධයක් කියලා කතා කරන්නේ කියලා. පංච උපාදානස්කන්ධයක් කියලා අපි මේ කතා කරන්නේ ඡන්දය එහෙම නැත්නම් කැමැත්ත මුල් කරගෙන කාම උපාදානය ඒ වගේම කාම ආශ්‍රවය ආදී මුල් කරගෙන තමයි අපි පංච උපාදානස්කන්ධයක් පිළිබඳවද කතා කරන්නේ. එතකොට ඒ පංච උපාදානස්කන්ධය කියන දේ ඡන්ද මූලිකයි කියලා කිව්වේ මේක තණ්හාව මුල් කොට උපදින නිසා හේතුව සියලු ස්කන්ධ ධර්ම එහෙම නැතිනම් සියලු හටගන්න ඇහැ රූප චක්කු විඥාන ආදී සියලු ධර්මත් අපිරිසිදු බවට පත් කරලා තියෙන්නේ මෙන්න මේ ආශ්‍රව සහ උපාදාන කියන ගතියන් ගති ටික අපි ළඟ තියෙන නිසායි ඒ නිසා පොදුවේ අපි අසුරු කරන සෑම අවස්ථාවකම ඒ ලක්ෂණේ තියෙනවා එතකොට ඒ අවස්ථාවේ මඩ නැති වෙන්න පුළුවන් මඩ නැති වුණාට මඩ ගඳ තියෙනවා. ඒ වගේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ ළඟ කෙලෙස් නැති වෙන්න පුළුවන්. හැබැයි කෙලෙස් ළඟ තියෙන කෙනෙකුට කෙලෙස් ඇති කරගන්න පුළුවන්කම එතන තියෙනවා. අන්න ඒ නිසා අපි අසුරු කරන්නෙම පංච උපාදානස්කන්ධ මට්ටම. රහතන් වහන්සේට පුළුවන් පංච උපාදානස්කන්ධ මට්ටමින් මිදී ජීවත් වෙන්න. රහතන් වහන්සේ කියලා කියන්නෙම පංච උපාදානස්කන්ධයේ මිදුණු මට්ටමක් නිසා. හැබැයි පංච උපාදානස්කන්ධය හටගන්නවා නම් හටගන්නේම ඡන්ද මූලික බව නිසා එහෙමත් නැතිනම් තව විදිහකට කියනවා නම් තණ්හාව නිසායි හේතුව තමයි පංච උපාදානස්කන්ධය ගොඩනගන්නට හේතු උනේ කෙනකෙනා සතු තියෙන ආශ්‍රව සහ උපාදානය කියන gati ටික. ඒ නිසා ආශ්‍රව සහ උපාදානය කියන gati ටික මුල් කරගෙන නැතිනම් සමුදේ සත්‍යයට අදාළව මුල් කරගෙන මේ ස්කන්ධ ධර්මයන්ට කියනවා පංච උපාදානස්කන්ධයේ කුමක් මුල් කොටද පවතින්නේ පංච උපාදානස්කන්ධයේ ඡන්දයේ මුල් කොටයි පවතින්නේ එතකොට මේ ඡන්දයේ මුල් කොට පවතින නිසා මේ සියලු ධර්මයන්ට පංච උපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට යනවා ඒ පංච උපාදානස්කන්ධය ඡන්දයේ මුල් කොට පවතින ලක්ෂණය නිසා තමයි පින්නතුනේ අද අපිට අපේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ලෝකය කියලා කිව්වේ ඔබට හිතන්නට පුළුවන්කම තියෙන්නේ අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව දෙමව්පියන් පිළිබඳව ඒ කියන්නේ දූ දරුවන් පිළිබඳව ගෙවල් දොරවල් යාන වාහන පිළිබඳව ඔබවට තියෙන ලෝකය රැකියාව කරන වටපිටාව එතකොට මේ මහා ලෝකයක අපි ජීවත් වෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ ඒ හිතන්න පුළුවන්කම ඇති වටපිටාව කියලා කියන්නේ පින්නතුනේ ආශ්‍රව සහිත ලක්ෂණ ටිකක් නේ ඒ ටිකමනේ අපි උපාදානයයි කියලා කියන්නේ උපාදාන සහිත ලක්ෂණ ටිකක් කියලා කියන්නේ. අන්න ඒ ආශ්‍රව සහිත උපාදාන සහිත බව අපි පවත්තලා තියෙන්නේ කොහෙද? අපි පවත්තලා තියෙන්නේ ලෝකය නොවුණු ඇහැ ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන හටගෙන නිරුද්ධ වුණ තැනක අපි ලෝකයේ ඇති බවට අරගෙන තියෙනවා. මනසින් උපදපු මනස සහ ධම්මාරම්මන නිරුද්ධ වුණ තැනක අපි ඒ දේ ඇති බවට නැවත නැවත ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා ඊයේ දැකපු කෙනා හෙට ඔබට නැවත දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට කල්පනා කරන්නට අපිට පරිකල්පිත ලෝකයක් තියෙනවා. අන්න ඒ ලෝකය ආශ්‍රව සහිත බවක්මයි. ඒ ආශ්‍රව සහිත බව අපි පවත්වන්නේ ආශ්‍රව නැති ධර්මතා ටිකක් මත වෙන්න පුළුවන්. හැබැයි ආශ්‍රව සහිත මේ කෙලෙස් සහගත බව නිසා අර ඔක්කොම වහලා දාලා තියෙනවා. ඒක හරියට කේක් එක පේන්නේ නැති වෙන්න අයිසින් ටික ගාලා අයිසින් කේක් එකක් හදාගත්තා වගේ දෙයක්. මේ ආශ්‍රව ටික මත උපාදානයේ මත ඔක්කොම මේ ටික ඔක්කොම පතිත කරලා අර කේක් එක වැහෙන්න ගෑවෝ වගේ අර කෙලස් නැති විපාක සංතතිය පවා වැහෙන්න දාලා තියෙන නිසා පොදුවේ සියල්ලටම කියනවා පංච උපාදානස්කන්ධයක් කියලා. එතකොට පංච උපාදානස්කන්ධය කියන එක පවතින්නේ ඡන්ද මූලිකව. ඒ ඡන්දය කියන එක සමුදය සත්‍යයට සාපේක්ෂව කතා කරන දෙයක්. ඇති වුණ පැත්තෙදිත් මේ ටික ඇති කරන්න හේතුන අවිද්‍යා සංස්කාර කියන පැත්තෙදිත් පිරිසුදු බවක් ඇත්තේ නැහැ. ඒ වගේම මේ ටික හටගත්තට පස්සෙත් මේ ටික ඇසුරු කරන්නෙත් ආපහු කෙලෙස් උපාදාන ටික. ඒ නිසාම පසුපසිනුත් පිරිසුදු නැහැ. මුලින් සහ අගින් කියන දෙපසින්ම අපිරිසුදු වුණ මේ දේ පොදුවේ පංච උපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයයි කියලා කතා කරන මේ ලක්ෂණය ඡන්ද මූලිකව පවතින දෙයක්. ඡන්දය කියලා කිව්වා කැමැත්තට කැමැත්ත මුල් කරගෙන පවතින දෙයක්, තණ්හාව මුල් කරගෙන පවතින දෙයක්. ආශ්‍රව ටික, කෙලෙස් ටික අපි හිතේ පවත්න්නේ ඒ හේතුව නිසායි මේ ඔක්කොම උපාදානස්කන්ධයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ කියන බොහොම ගැඹුරු කාරණාවක් තමයි මේ ප්‍රශ්නය තුළ වික්ෂණ වහන්සේ විමසුවේත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. තං ඒවනකෝ භන්තේ උපාදානං තේ පංච උපාදානස්කන්ධා උදාහු අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානන්ති. මේ වික්ෂණ වහන්සේ නැවත අහනවා ස්වාමීනි ඒ පංච උපාදානස්කන්ධයම උපාදානද එහෙම නැතිනම් අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධයේ උපාදාන පංච උපාදානස්කන්ධේ හැරුණකොට වෙනම උපාදානය තියනවාද පංච උපාදානස්කන්ධයම උපාදානද එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධය හැර අතහැරලා උපාදානය කියන එක වෙනම තියනවාද කියලා ප්‍රශ්නයක් අහනවා නකෝ නකෝ බික්කු තං ඒව උපාදානං තේ පංච උපාදානස්කන්ධා මහණේ පංච උපාදානස්කන්ධයෝම උපාදානේ නෙමෙයි පංච උපාදානස්කන්ධම උපාදානයයි කියලා කිව්වොත් එහෙම අර අපි කෙලස් නැහැ කියපු විපාකය ඇතුළත් කෙලස් සහිතයි කියලා කියනවා කියන තැනින් අපි වැරදි දෙයක් ප්‍රකාශ කරනවා ඒ නිසා එතනදී ඒක පංච උපාදානස්කන්ධයම උපාදානයයි කියන එක යෙදෙන්නේ නැහැ නාපි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධෙහි උපාදාන. පංච උපාදානස්කන්ධය කියන දේ අතහැරලා වෙනම දෙයකින් උපාදානය පනවන්නේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අතහැරලා උපාදානය කියන ගතිය වෙනමම පනවන්නේ තනියම හට ගන්නවා කියලා පනවන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය උපාදානක් නෙමෙයි ඒ වගේම පංච උපාදානස්කන්ධය උපාදානයේ අතහැරිලත් නෙමෙයි. මොකද අපි කතා කළා සීනි බෝතලය කියන එක ගැන. සීනි තියෙන කෙනාට මේ බෝතලේ සීනි බෝතලයක් කියන බවට හිතකම තියෙනවා. එයාට සීනි බෝතලයක් නිර්මාණය කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි උපාදානය තියෙන නිසා මේ ස්කන්ධ ටික උපාදානස්කන්ධයි කියන සංඛ්‍යාවට ගිහිල්ලා තියෙනකොට මේ ස්කන්ධ ටික නැතිනම් මේ පංච උපාදානස්කන්ධයේ උපාදානයි කියන්නේ නැහැ. හැබැයි අර ආශ්‍රව ටික සීනි ටික නැත්තම් මේක සීනි බෝතලේ වෙන්න පුළුවන් කමකුත් නැහැනේ. ඒ වගේ උපාදානය කියන එක වෙනම තියෙන දෙයක් නම් උපාදානය කියන එක මේ ධර්මයන්ට කිසිම අයිතියක් නැත්තම් මේ ටික මත පතිත වෙනකම නැත්තම් එහෙනම් මේක පංච උපාදානස්කන්ධයයි කියන කියන එකත් නොයදෙන නොයදී යුතු දෙයක්. අන්න හේතුව නිසා උපාදානය කියන එක වෙනමම පනවන්නේ නැහැ. යෝකෝ වික්ඛු පංච උපාදානස්කන්ධේසු චන්දරාගෝ තං තත්ත උපාදාන. මහන යම් කිසි කෙනෙකුට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් කැමැත්තෙන් ඇලෙන කමක් තියෙනවා නම් තං තත්ත උපාදාන මේ තමයි එහි උපාදානය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇලෙන බවක් තියෙනවා නම් ඒ ඇලෙන බව තමයි කැමැත්තෙන් ඇලෙන බව තමයි උපාදානය කියලා බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා. එතකොට පංච උපාදානස්කන්ධය කෙරෙහි පවත්නා චන්ද්‍රාගය උපාදානය පංච උපාදානස්කන්ධය කෙරෙහි පවත්නා කැමැත්ත කැමැත්තෙන් බැඳෙන ස්වභාවය උපාදානයි කියලා කියනවා. වෙනතුනේ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි කැමැත්තෙන් බැඳෙන බවයි කියලා අපි කිව්වට පස්සේ මේ අපේ ලෝකය නැතිනම් අපි ඉන්න තැන අපි ඉන්න වටපිටාව මේ හැම දෙයක්ම මෙතන අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා අපි කතා කළා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මයන්. එතකොට අපිට ඇහැට අපේ ජීවිතයේ පැත්තෙන් ගත්තොත් ඇහැට රූපයක් පෙනිලා ඒ රූපය පිළිබඳව විඳීමක්, හැඳිනීමක්, සිතීමක්, දැනගැනීමක් ඇතිවන අවස්ථාවන් පිළිබඳව. එතකොට මේ ටික ඇතිතැනක අපි චන්දරාගය ඇති කරගන්නවා, කැමැත්තෙන් ඇලෙනකම ඇති කරගන්නවා. කැමැත්තෙන් ඇලෙනකම අපිට ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හටගෙන නිරුද්ධ වුණ බව දැක්කොත් එහෙනම් චන්දරාගය ඇති වෙනවා කියන තැනම තියනවා හටගෙන නිරුද්ධ වෙන බව දකින්නේ නැහැ. අවිද්‍යාවේ කෘත්‍ය තියනවා. ඒක ඇති බවට අල්ලගන්නවා. ඒ නිසා අපි තණ්හා කරන්න හැම වෙලාවකදීම සංකල්පමය වශයෙන් උපද්දගත්ත පංච උපාදානස්කන්ධයකට සංකල්පමය වශයෙන් උපද්දගත්ත පංච උපාදානස්කන්ධයකට කියලා කියන්නේ අපි ඇත්තටම ආදරය කරන්නේ අපි ඇත්තටම කැමති වෙන්නේ අපි මානසිකව ගොඩනගාගත්ත එහෙමත් නැතිනම් අපි හිතෙන් විතර්ක සමග එකතු කරගත්ත මට්ටමක තියෙන දෙයකටනේ අම්මට ආදරෙයි කියලා අපි ආදරය කරන්නේ ඒ රූපය අම්මා කොට පෙන්නන ඒ රූපය ලෝක ජීවත් වෙනවා ලෝකෙ තියනවා කියලා හිතන අතීතේ ඉඳලා පැවතුන අනාගතයටත් තියනවා කියලා හිතන මානසික මට්ටමක තමයි අපි ඒ රූපයට කැමති වෙන්නේ අම්මයි කියලා. එතකොට අතීතේ තිබුණ ටික ගෙනල්ලා දෙනකම රූපෙට අයිතිකම තිබුණේ නැහැ. අපි අපේ අම්මව එහෙම නැතිනම් දරුවව දන්නවා කියනකම අපිට මේ මොහොතේ වර්ණ සටහනක් බාහිර රූපෙට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයෙන් ගෙනල්ලා අපිට කිව්වේ නැහැ මේ ආදරය කරන්න පුළුවන් ඔබ කැමති වෙන ඔබේ දරුවවයි මේ ගේන්නේ කියලා කිව්වේ නැහැ. ඒ වර්ණ සටහන එක දැනගෙන හිටියෙත් නැහැ. ඒ වගේම ඇහැ ඒක පිළිබඳව දැනගෙන හිටියෙත් නැහැ. ඇස සහ රූපය සම්පූර්ණම ඒ පිළිබඳව නොදැනගෙන හිටපු තැනක අපි දැනගත්ත දරුවා කියන එක එහෙනම් දරුවා කියන එක දැනගත්තේ කොහෙන්ද? ඒ දරුවා කියන එක දැනගත්තේ අපි මානසිකව ගොඩනගාගත්ත දෙකින්. ඒකට අපි කොටෙන්ම කිව්වොත් සංකල්පයයි කියලා. සංකල්පයේ විදිහට ගොඩනගපු අපි මෙච්චර කාලයක් ඇසුරු කළා කියලා අපි හිතෙන් එකතු කරගත්ත දේත් එක්ක තමයි මෙච්චර වටින මෙච්චර ආදරණීය මගේම දරුවා කියලා ගෙනල්ලා දෙන ටික හිත පැත්තෙන් උපද්දපු ටික. ඒ වටිනාකම තිබ්බේ රූපේ නෙමෙයි ඒ වටිනාකම තිබ්බේ Tamange හිතෙන්. ඒක රූපෙට අයිති නම් කවදාවත් වෙනස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සමහර වෙලාවට සමහර දෙමව්පියන්ට පුංචි කාලේ ආදරෙන් දරුවෝ හදාගත්තට පස්සේ කාලෙදී පේන්න බැරි වුණ අවස්ථා තියෙන්නේ. පින්නතුනේ දරුවා කියන දරුකම තුල හෝ පේන රූපය තුල තිබුණා නම් ආදරය කරනකම පස්සේ පේන්න බැරි වෙන්න පුළුවන් කමක් නැහැනේ. එහෙනම් ඒක පේන්න බැරි වෙනවා එහෙම නැතිනම් තමන් ඒකට අකමැති කියන තැන හෝ කැමැත්ත උපදවනවා කියන තැන සිද්ධ වුනේ සංකල්පමේ ක්‍රියාදාමයක්. ඒ කියන්නේ තමන් සංකල්පමේ වශයෙන් තමයි මේ දේ තුල හැසිරුනේ. හිතෙන්ම තමයි මේ දේ ගොඩනගාගත්තේ. කැමැති වෙන්න පුළුවන් බව සහ අකමැති වෙන්න පුළුවන් බව. ඒ නිසා තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ ලෝකයේ තියෙන චිත්‍රය චිත්‍ර මාත්‍රය කාමයෙන් නෙමේ සංකල්පමය වශයෙන් පුද්ගලයා ඇති කරගන්න දෙයි කාමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියනකොට සංකල්පමේ වශයෙන් ඇති කරගන්න රාගයයි කියන කෙනාගේ කාමයේ කියනකොට ඒක වස්තුවට අයිති දෙයක් උනේ නැහැ. බාහිර වස්තුවට අදාළ දෙයක් උනේ නැහැ. එහෙනම් ඒක අදාළ උනේ තම තමන්ගේ මානසිකව ගොඩනගාගත්ත දෙයට. ඒ මානසිකව ගොඩනගාගත්ත දෙයට තමයි අපි හැමදාම තණ්හා කරන්නේ. අපි හැමදාම උපාදාන වශයෙන් හැසිරෙන්නේ ඒ පැත්තේ මානසිකව ගොඩනගාගත්ත දෙයක් සමගමයි. එහෙම නැත්නම් භෞතික භෞතික තියෙන හටගෙන මොහතකට පෙනින මොහතකට නිරුද්ධ වුණ වර්ණ සතහන පිළිබඳව නෙමෙයි අපි ඇත්තටම කැමති උනේ. ඒ වර්ණ සතහන අරබයා ඒ ගැන හිතන්න ගිහිල්ලා ඒ ගැන අපේ හිතේ ඇති කරපු විතර්කයේ තුල ගොඩනගපු දෙයට තමයි අපි තණ්හා කළේ. එතකොට මේ විතර්කමය බලයෙන් විතර්කයේ තුල රඳවන්න අපිට පවත්වපු කෙලෙසයක් තිබුණා නම් ඒ කෙලෙස්ය තමයි අපි හඳුනාගත යුතු වෙන්නේ. ඒ කියන්නේ Nirodhaය නොපෙන්වා ඒ දේ ඇති බවට පෙන්වපු අපේ මානසික මට්ටම කියන එක. ඒ Nirodhaය නොපෙන්වා බොරුවක් ඇති බවට අපිට නිරුද්ධ වුණ දේ ඇති බවට පෙන්නපු ඒ මානසික මට්ටම තිබුණ නිසා තමයි අපි ඒකට කැමැත්ත උපදවගත්තේ. ඒ නිසා කිව්වා පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම් ඒකෙහි උපාදානයයි කියනකොට අර අම්මා තාත්ත වශයෙන් අල්ලගත්ත තැනකට තියෙන යම් කිසි කැමැත්තක් තිබුණා නම් ඒ කැමැත්ත ඇලීම කියන දෙයම තමයි එතන තියෙන උපාදාන සාගත බව. ඒක හරියට පින්නතුනේ අපි තණ්හා කරනවා වගේ අපි අයිසින් අයිසින් ටිකකට තණ්හාවෙන් අයිසින් ටිකත් එක්ක අයිසින් කේක් එක කනවා වගේ දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. අයිසෙන්ටික වගේ දකින්නකෝ අපි විතර්කය මත උපදෝගත්ත එහෙම නැතිනම් අපි සංකල්පමය වශයෙන් උපදෝගත්ත ආදරණීය අපේ අම්මා ආදරණීය දරුවා කියන කම අයිසෙන්ටික වගේ දකින්නකෝ. ඒ වගේම හටගෙන නිරුද්ධ වුණ දරුවා නොවුණ ඇහැ රූප චක්කු විඥාන වගේ ධර්මතා ටික දකින්නකෝ කේක් කෑල්ල වගේ එතකොට අර අයිසින් ටිකෙන් වැහිලා තියෙන කේක් කෑල්ලම අපි අනුභව කරනවා වගේ තමයි අපි කැමති වෙන්නේ අයිසින් ටිකකට තමයි හැබැයි අයිසින් ටික තැවරිලා තියෙන කේක් කෑල්ලට නිකම්ම අපි තණ්හා කරලා තියෙනවා. ඒ වගේ හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටිකට නිකම්ම අපි තණ්හා කරලා තියෙනවා. අපි දරුවට ආදරේ කිව්වට ඇත්තටම අපි ආදරේ කරලා තියෙන්නේ දරුවා උන මානසික සංකල්පයකට නෙමෙයි සංකල්පය කියලා දැනගත්තොත් අපි ආදරය කරන්නේ නැහැ. අපි ආදරය කරලා තියෙන්නේ එළියේ ඉන්න දරුවට. එතකොට දරුවා එළියේ ඉන්නවා කියන තැනදී අපේ කැමැත්ත අපි පතිත කරලා තියෙනවා ඇහැ රූප චක්කු විඤ්ඤාණාදී ඒ සියලු ධර්මයන්ට. එතකොට පින්නතුනේ මෙතන තියෙනවා අපිට හිතන්න ලොකු කාරණාවක්. ඒ තමයි අපි චන්දරාගය උපද්ද ගන්නවා නම් චන්දරාගය ඇති කර ගැනීමෙහිදී මූලිකත්වය ගන්න තැන තව එකක් පවතින යථාර්ථය තව එකක් යථාර්ථය නොදන්නාකම නිසා මෙහි කැමැත්ත උපදව ගන්නවා එතකොට ඒ කැමැත්ත උපදව ගැනීම තුළ අර යථාර්ථය නොපෙනී ගිහිල්ලා ඒ ටිකටත් එක්කම තණ්හා උපාදාන පතිත කරලා තියෙනවා කියන එක අපිට මේ කාරණාව ඔස්සේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා තමයි අපි නොඑක්වර මේ පිළිබඳව කතා කරනකොට අපි ඇත්තටම දරුවට ආදරේ කිව්වට අපි ආදරේ කරන්නේ දරුවට නෙමෙයි දරුවා ගෙනල්ලා දෙන අපේම මනසටයි කියලා අපි කතා කරන්නේ. දරුවව හදලා දෙන සංකල්පයක් විදිහට අපි හිතන කමත දැනගන්න කමත දරුවා කියලා විඳින කමත දරුවා කියලා හිතන්න පුළුවන් කමත තමයි අපි ආදරේ කරන්නේ. ඒ අපි මෙච්චර කාලයක් ඇසුරු කරපු සියලුම නිමිති බැරි වෙලාවක් මැකිලා ගියොත් එහෙම පින්නතනේ හිතනවාද අපිට තව මොහොතකින් අපි ඒ රූපේ දකිනකොට අපිට තණ්හාවක් උපදී කියලා? අපිට අසුරු කරපු සියලුම නිමිති මැකිලා ගිහිල්ලා නම් ඒ නිමිති නැත්තම් පින්නතනේ අපිට දරුවා කියලා අපිට ඒ මත පතිත කරන්න කෙලෙසයක් හම්බ වෙන්නේ ඒ නිසා දැන් බුදුදහම තුල කතා කරන්නේ අමතක වෙලා යන સિદ્ધාන්තයක් නෙමෙයි. ඒ පිළිබඳව නුවණින් සම්මර්ෂණය කිරීමක්. එතකොට අර පෘතජ්ජනය තමන්ගේ සංකල්පයකට දරුවමයි කියලා රැවටෙන තැනක ආර්යයන් වහන්සේ නමක් දකිනවා දරුවා කියන එක සංකල්පයේ වශයෙන් උපද්දපු දෙත් ස්කන්ධ ධර්මය හටගෙන නිරුද්ධ වුණ දෙත්. එතකොට එහෙම දකිනකොට මේ දෙක අතර සම්බන්ධයක් පේන්නේ නැහැ. අර දරුවා කියලා දැනගන්න දේ පවත්වාගෙන යන බාහිර ලෝකේ මහා භූත රූපයක් පේන්නේ නැහැ. මහා භූත රූපේ පැත්තට මෙහි සංකල්පේ පතිත නොකර ඉන්නකොට ඒ කෙනාට තණ්හාව පවත්වන්න ක්ෂේත්‍රයක් නැහැ කියලා කියනවා. තණ්හාව පවත්වන්නට භූමියක් නැහැ. එනිසා මේ ශාසනය කතා කරන්නේ තණ්හාව පවත්වන්නට භූමිය නැති කරන තැනක් පිළිබඳව. එහෙනම් චන්දරාගය පිළිබඳව අපි කතා කරනකොට අපි කැමති උනේ අර සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙයට සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙය නිකන් ඇති උනේ නැහැ. අර වගේ හේතුඵල ධමයක් ඇති තැනක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වුණ ධර්මතා ටිකක් ඇති තැනක තමයි සංකල්පය ඉපදුනේ. එහෙනම් සංකල්පයට කැමැති කියනකොට නිකම්ම ඒ කැමැත්ත පතිත වෙලා තියෙන්නේ කොහෙද? අර බාහිර තිබ්බා කියලා ඇති කරගත්ත පැත්තට තමයි ඒක පතිත වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ ඔක්කොම පොදුවේ පංච උපාදානස්කන්ධයක් ඇයි කියන සංග්‍රහයට යන්නේ. අන්න එතකොට පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තමයි මේ චන්දරාගය පවත්වන්නේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තමයි කෙනා කැමැත්තෙන් එළෙන්නේ අර ගද්දුල බද්ද සූත්‍රයන් වගේ සූත්‍ර දේශනාවල කියන්නේ අසෘතවත් ප්‍රතඥයා හරියට බල්ලෙක් කණුවක ගැට ගහපු බල්ලෙක් කණුව ඇසුරු කොටම ඇවිදිනවා ඉඳ ගන්නවා නිදා ගන්නවා ඉන්නවා වගේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහිම ජීවත් වෙනවා පංච උපාදානස්කන්ධයේ කෙරෙහිම වාසය කරනවායි කියලා පෙන්වන්නේ. පින්තුනේ අන්න ඒ වගේ තමයි අපි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහිම තමයි මේ මඤ්ඤණාව තියෙන්නේ. අපි මුළු ලෝකයක් කියලා කතා කරාට අපිට එතන තියෙන වෙන මොකක්වත් නෙමෙයි අයිසින් ටිකක් සහ කේක් කෑල්ලක්. සරලවම කිව්වොත් අයිසින් ටිකක් සහ කේක් කෑල්ලක් කියන තැන තමයි අපි මුළු ලෝකේ මොන දේ ගැන කල්පනා කළත් මොන දේ ගැන හිතුවක් තියෙන්නේ. හැබැයි ওই දෙක අපි වෙන් කරගත්තොත් අපිට අයිසින් කේක් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ওই දෙක වෙන් කරගත්තොත් අපිට අයිසින් කේක් කනවා කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක වෙන් කරගන්න පැත්තට තමයි මේ දර්ශනය යොමු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි චන්දරාග විනයක් හායි සත්තා භාග්‍යතුනාසේ චන්දරාග විනයනේ සඳහායි ධර්ම දේශනා කරන්නේ. මොකද චන්දරාගය කියන දේ තමයි ස්කන්ධයන් උපාදානස්කන්ධේ බවට පත් කරන තැනට හේතු වෙන්නේ. ඉතින් චන්දරාගය දුරු කරොත් ඒ දුරු කරන තැනදී ස්කන්ධ ටික නැවත උපාදානස්කන්ධ බවට පත් කරගන්නට හේතුවක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි පංච උපාදානස්කන්ධය කෙරෙහි පවත්වන යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක තමයි එහි උපාදානය කියලා කිව්වේ. සියාපන බන්තේ පංච සුපාදානස්කන්ධයේසු චන්දරාග වේමත්තතා ස්වාමීනි පංච උපාදානස්කන්ධයේ කෙරෙහි පවත්වන. එහෙම නැතිනම් චන්දරාගයාගේ වේමත්තතාවයක්. ඒ කියන්නේ වේමත්තතාවයක් කියලා කියන්නේ වෙනස් වෙනස් ආකාරයන් පේන්න තියනවාද? සියා බික්කුති භගවා වෝච. භාග්‍යතුනාස දේශනා කරනවා මහාන තියනවා. මොනවද? ඉද බික්කු ඒකච්චස්ස එවං හෝති එවං රූපෝසියං අනාගතමද්ධානං. සමහර කෙනෙකුට හිතෙනවා අනාගතේ මම මෙහෙම වනවා නම් හොඳයි කියලා. සමහර කෙනෙකුට හිතෙනවා අනාගතේට මම මෙබඳු සංඥා ඇත්තෙක් මෙබඳු වේදනාවත් එක්ක සංඥාවත් එක්ක මෙබඳු හිතීමත් එක්ක මෙබඳු දැනගැනීමත් එක්ක වෙනවා නම් හොඳයි කියලා කල්පනා කරනවා. මේ විදිහට කෙනකෙනාගේ චන්දරාගේ වේමත්තතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ ජීවත් වෙන්නේ ඒ අනාගතයේ මත. අනාගතයේ මත කියලා කියන්නේ ඔබට ඉදිරිය පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට ප්‍රණිදි තියෙනවා. ඒකට කියන්නේ ප්‍රණිදිය කියලා. ප්‍රණිදි කියන එක අපි සරල ලෙස අර්ථ ගන්නන්නට ගියොත් අපිට ඒ අර්ථය નિවරදිම වෙන්නේ නැති වුණත් අපි කිව්වොත් ප්‍රාර්ථනා කියලා. එතකොට ඒ ප්‍රාර්ථනා තියෙනවා. අපිට මම මෙබඳු විදිහටපත් වෙනවා නම් ඒ කියන්නේ අපි අමුතුවෙන් වැඳගෙන ප්‍රාර්ථනා කරනවා කියන එක නෙමෙයි මෙතනදි මේ කතා කරන්නේ. මෙතනදි කියන්නේ මම මම සැපැති බවට නැතිනම් මම ඉස්සරහට කරන දේවල් පිළිබඳව මම කල්පනා කරනවා. අපිට කැමැත්තක් තියෙනවා නේ මම ලෙඩ නොවෙනවා නම් හොඳයි කියලා. අපිට කැමැත්තක් තියෙනවා නේ මගේ අය ලෙඩ නොවෙනවා නම් හොඳයි කියලා. එනිසා අපිට තියෙනවා මගේ මේ විදිහට මම මෙබඳු ස්වභාවයත් එක් වෙනවා නම් හොඳයි. ඒ වගේම මෙබඳු වේදනාවත් එක් මෙබඳු වේදනාවක් උරුම කොටත් එක් ලෙඩ නොවීම උරුම කොටත් එක් වෙනවා නම් හොඳයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මෙබඳු හැඳනීම් හොඳ දේවල්ම හම්බ වෙන කෙනෙක් වෙනවා නම් අපිට ඒක වඩා හොඳයි. ඒ වගේම හොඳ දේවල්ම හිතන්න ලැබෙනවා නම් අපිට ඒක හොඳයි. හොඳ දේවල්ම දැනගන්න ලැබෙනවා නම් ඒක අපිට හොඳයි අපිට ඒ නිසා චන්ද රාගයේ වේමත්තතාවයක් තියෙනවා. ඒ තමයි අපි අනාගතය ගැන හිතමින් අපි කල්පනා කරනවා. අපි අනාගතය පිළිබඳව අපේ අදහස් සංකල්ප පවත්නවා. ඒ නිසා අපි කැමැත්ත අපේක්ෂා කරනවා. කැමැත්ත නොලබී යනකොට දුක කියන දේ වෙනම උරුම වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං යමක් කැමැතිසේ පවතින නැත්නම් ඒක දුකයි කියලා කියන මොකද ලෙඩ වෙන සත්‍යය ලෙඩ නොවීමට කැමැති වෙනවා. ලෙඩවීම කියන දෙක දුක උන්ට උරුම වෙනකොට උන්ට පුද්ගල බව නිසා එන දුක විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකයාගේ කැමැත්ත වෙනස් බවකුත් තියෙනවා. කෙනකෙනා කැමති වෙන මට්ටම්වල එක එක වෙනස් බවක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. එතකොට ඊළඟට අහනවා ස්වාමීනි කොහොමද මේ ස්කන්ධයන්ට ස්කන්ධයයි කියලා පැනවීම තියෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ ඕලාරික සුකුම කියන මෙන්න මේ විදිහට 11 ආකාරයකට බෙදලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපේ කියන එක අතීත අනාගත වර්තමාන කියන රූප තියෙනවා ඒ කියන්නේ අතීත විගත නිරුද්ධ වුණ දේවල් ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම අනාගතයේට එන රූප ගැන කතා කරන්නට පුළුවන්. පච්චුප්පන්න වුණ රූප පිළිබඳව කතා කරනවා ආධ්‍යාත්මික රූප බාහිර රූප ඒ වගේම රළු රූප සියුම් රූප හීන රූප ප්‍රණීත රූප ඒ වගේම දුර සහ ළඟ කියන රූපයන් පිළිබඳව අපි කතා කරනවා මෙන්න මේ රූපයන් පිළිබඳව අපි කතා කරනකොට මේකට කියනවා රූපස්කන්ධය කියලා මේ දේවල් අපිට වෙන වෙනම තව විග්‍රහයන් තිබුණත් ඒ දේවල් අපි මෙතනදී කතා කරන්නේ නැහැ. රූපකාණ්ඩය තුලත් අපි කතා කරලා තියෙනවා මීට පෙර මේ 11 ආකාර රූපයන් පිළිබඳව. ඒ නිසා මෙතනදී අපි ගොඩාක් විග්‍රහ විදිහට මේ කාරණාව කතා කරන්නේ නැහැ. වේදනාව පිළිබඳවත් මේ විදිහටම සංඥාව සංස්කාර විඥාන පිළිබඳව මේ විදිහටම දක්වනවා. කොටින්ම මෙන්න මේ විදිහට රූප ගොඩාක් කියන අර්ථයෙන් තමයි මේ රූපස්කන්ධය කියන පැනවීමට යන්නේ. වේදනා ගොඩාක් කියන අර්ථයෙන් තමයි මේ වේදනාව වේදනා ස්කන්ධය කියන පැනවීමට යන්නේ. එනිසා මේ ස්කන්ධ කියලා අදිවචනයක් තියෙනවා නම් ස්කන්ධයයි කියලා යම් ප්‍රකාශය ප්‍රකාශයක් තියෙනවා නම් මේ ප්‍රකාශය කියන්නේ බහුලාර්ථයක්. ඒ කියන්නේ බොහෝ කොට පවතින අර්ථයක්. ඒකට මේ 11 ආකාර රූපයක් දක්වන මේ තමයි රූපස්කන්ධය. පැනවීමට යන්නේ මේක. රූපස්කන්ධයයි කියලා කියන්නේ මේ රූපේ 11 ආකාර තැනකින් කෙනෙකුට හසු වෙන නිසා 11 ආකාර තැනකින් කෙනෙකුට හම්බ වෙන. ඒක අතීත අනාගත වර්තමාන ආදී වශයෙන් වෙන්නට පුළුවන්. ඒක අතීත නිරුද්ධ වුණ රූප වෙන්න පුළුවන් වර්තමානයේ පවතින දේ වෙන්න පුළුවන් අනාගතයට අපි හිතන දේවල් පිළිබඳව වෙන්න පුළුවන්. එතකොට ඒ අනාගතයට එන රූප අනාගත රූප. අතීතේ හටගෙන නිරුද්ධ වුණ රූප අතීත රූපයි කියනවා. වර්තමානයේ පේන රූප අපිට පච්චුප්පන්නයි කියනවා. ආධ්‍යාත්මික ආයතනයන් පිළිබඳව රූප අධ්‍යාත්මිකයි කියනවා. ඊට පස්සේ බාහිර ආයතන පිළිබඳව බාහිර රූපයි කියලා කියනවා. ඊට පස්සේ රළු සියුම් රූප තියෙනවා. ඒ වගේම හීන ප්‍රනීත රූප තියෙනවා. ඒ වගේම ඕලාරික සුකුම කියනකොට රළු සියුම් කියනකොට අපිට ගන්නට සිද්ධ වෙනවා තව මේ අපිට ධූරයේ සන්තිකය කියනකොට අවබෝධයට දුෂ්කර සහ අවබෝධයට පහසු ආදී වශයෙන් එහෙම නැතිනම් දුර තියෙන රූප සහ ළඟ තියෙන රූප ආදී වශයෙන් ඒ පිළිබඳව කතා කරන්නට වෙනවා. මෙන්න මේ විදිහට අපිට 11 ආකාර රූපේ පිළිබඳව වේදනාව, සංඥාව, සංස්කාරයේ විඥානයේ පිළිබඳව මේ කතා කරන්නට පුළුවන්. මේක තමයි මේ බොහෝ වූ රූප සමූහයක් පිළිබඳව මේ කතා කරන නිසා අපි කියනවා රූපස්කන්ධයයි කියලා රූපස්කන්ධ කියන අදිවචනය නැතිනම් කන්දාදි වචනය ප්‍රඥප්තිය යෙදෙනවා මෙතනදී. ඊට පස්සේ මේ හාමුදුරුව අහනවා ස්වාමීනි කුමන හේතුවක් ඇතිකල්හිද කුමන ප්‍රත්‍යක් ඇතිකල්හිද රූපස්කන්ධය කියලා පනවන්නේ මොකක් නිසාද රූපස්කන්ධයයි කියලා පැනවීමකට යන්නේ කුමක් නිසාද කුමන ප්‍රත්‍යක් තිබුණොත්ද වේදනා ස්කන්ධය පනවන්නේ සංඥා ස්කන්ධය පනවන්නේ සංස්කාර ස්කන්ධය පනවන්නේ විඥාන ස්කන්ධය පනවන්නේ එතකොට භාග්‍යතුන් වහන්සේකට පිළිතුරු දේශනා කරනවා චත්තාරෝකෝ බික්කු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චය රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය මහාන සතර මහා ධාතු හේතුයි මේ සතර මහා ධාතු ප්‍රත්‍යයයි රූපස්කන්ධය පනවන්නේ මොකද සතර මහා ධාතුව ඇසුරු කොටගෙන හෝ සතර මහා ධාතුවට තමයි අපි රූපස්කන්ධයයි කියලා කියන්නේ. ඒ නිසා සතර මහා ධාතුව හේතුයි සතර මහා ධාතුව ප්‍රත්‍ය කරගෙනයි රූපේ තියෙන්නේ. ඇහැට පේනවා කියලා අපි යමක් ගැන කතා කරනවා නම් ඒ සතර මහා ධාතු ඇති තැනක පේන වර්ණ සටහන. නාසයට දැනෙන්නේ සතර මහා ධාතු ඇති තැනක ඇති ගන්ධය. දිවට දැනෙන්නේ සතර මහා ධාතු ඇති තැනක ඇති රසය. ඒ වගේ කයට ඒ මහා භූත රූපයන්ගේ ලැබෙන ස්පර්ශය කියන බව. නිසා රූපස්කන්ධය කියලා පනවනවා නම් හේතුව සතර මහා ධාතුයි කියලා කියනවා. ඒ වගේම පස්සෝ හේතු පස්සපච්චය ස්පර්ශයේ හේතුයි ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා වේදනා ස්කන්ධස්ස පඤ්ඤාපනාය වේදනා ස්කන්ධයේ පැනවීම සඳහා ස්පර්ශයේ ඇති තැනක තමයි වේදනා ස්කන්ධය පනවන්නේ ස්කන්ධයේ ඇති තැනක තමයි සංඥා ස්කන්ධය පනවන්නේ ස්කන්ධයේ ඇති තැනක තමයි සංස්කාර ස්කන්ධය පනවන්නේ ඒ වගේම නාම රූප ඇති තැනක තමයි විඥාන ස්කන්ධය පනවන්නේ කියලා මේ විදිහට මේ කාරණාව බෙදා දක්වනවා. එතකොට කුමන හේතුවක් නිසාද කුමන ප්‍රත්‍යක් නිසාද මේ ස්කන්ධය කියලා පනවන්නේ කියනකොට දැන් අපි කතා කළා මහා භූත ඇසුරු කරගෙන මහා භූත නිසා තමයි රූපස්කන්ධය කියන මේ පැනවීමට යන්නේ කියලා. ඊට පස්සේ ස්පර්ශ හේතුවෙන් තමයි වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මයන්ගේ පැනවීමට යන්නේ. වේදනාව කියලා කියන්නේ විඳීම කියන දේ සංඥාව කියනවා අපි හැඳිනීම කියන දේ සංස්කාරය කියලා කියනවා චේතනාව නැතිනම් හිතීමට ඊට පස්සේ විඥානය කියනවා විඥානණයට දැන් මෙතනදී ස්පර්ශ ප්‍රත්‍යයෙන් තුනක් පෙන්වනවා වේදනා සංඥා සංස්කාර කියන දේ ස්පර්ශය කියන දේ කුමක්ද අපි දන්නවා ස්පර්ශය කියන බව මොකක්ද කියලා ස්පර්ශය කියන්නේ එකතුවක් යම් කිසි කාරණා ටිකක ඒක හරියට ලිප් ගල් තුනක් වගේ තමයි ලිප් ගල් තුනක් උඩ මුට්ටියක් තිබ්බහම ලිප් ගල් තුන තුනේ එකතුව නිසා තමයි මුට්ටියේ ලිප් ගල් තුන උඩ තියෙන මුට්ටියේ පෙනීම එන්නේ. ඒ වගේ ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයේ ඇතිතැනක තමයි ස්පර්ශය කියන දේ विद्यमान වෙන්නේ. ඇහත් රූපයක් තිබුණොත් එතනදී පමණක්ම මේ කතා කරන ස්පර්ශය කියන තැන අපිට කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඇහැ රූප චක්කු විඥාන ආදී යෙදුනොත් මේ කියන ස්පර්ශය අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතන ස්පර්ශය කියන දේ තුල අපි තුන් දෙනෙකුගේ එකතුවක් අරගෙන තමයි ස්පර්ශය කියන දේ ගන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති සංජානාති කියනවා වගේ අපි ඊට පස්සේ විඳිනවා ඊට පස්සේ හඳුනනවා ඊට පස්සේ හිතනවා ඊට පස්සේ දැනගන්නවා කියලා ක්‍රියාවලියක් තියෙනවා අන්න ඒ තනකදී ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය හේතු කරගෙන තමයි විඳීම කියන දේ හටගන්නෙත් හැඳිනීම කියන දේ හටගෙන තියෙන්නේ හිතීම කියන දේ හටගෙන තියෙන්නේ. මොකද ඇහැ රූප නැත්තම් ඇහැ නැත්තම් රූපේ නැත්තම් මේ ටික හටගන්න විදිහක් නැහැ. ඇහැ රූප තිබුණත් ඒ කෙරෙහි හිතේ නැඹුරුවක් නැත්තම් හිතේ මානසිකාරයක් යෙදෙන්නේ නැත්තම් ඒද දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් ඇහැ රූප ඇති තැනක සිතේ නැඹුරුතාවයක් සමග තමයි මේ ස්පර්ශයයි කියන පැනවීමට යන්නේ. එතකොට මේ ස්පර්ශය ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව හටගන්නේ සංඥාව හටගන්නේ සංස්කාරය හටගන්නේ විඥානය හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංස්කාර කියන දේ විඥානය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංස්කාරයන් හටගන්නවා කියලා කියනකොට ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය අනුව ගිහිල්ලා වේදනාව තනියම ජීවත් වෙනවා කියන එක නෙමෙයි එතනදී පැහැදිලි කරගන්නට ඕනේ. සංඥාව තනියම තියනවා කියන එක නෙමෙයි පැහැදිලි කරගන්නට ඕනේ. සංස්කාරය තනියම තියනවා කියන එක නෙමෙයි එතනදී පැහැදිලි කරගන්නට ඕනේ. මේ පෙළක් තුල පැහැදිලි කරන අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අපි ඒ ඒ තැනට සාපේක්ෂව ගන්නට ඕනේ. දැන් අපි කිව්වොත් චක්කු විඥානසිතයි කියලා අපි කිව්වොත් ඇහෙන් රූපේ දැනගන්න මට්ටමක් ගැන ඒකත් විඥානන ලක්ෂණයක්නේ විඥානයක්නේ විඥාන සාගත බවක්. එතකොට එතන විඥාන කියන ස්වභාවය ඇතුලේ වෙන වෙනම කතා කරන්නේ මේක වේදනාවයි මේක සංඥාවයි මේක සංස්කාරයයි මේ නාම රූප ප්‍රත්‍යයෙන් චක්කු විඥානය හටගත්ත තැනයි කියලා ඒක ඇතුළේ වෙන වෙනම කතා කරන්නේ නැහැ. ඒ කතා නොකරන්නේ එතනදී හේතුවක් තියෙන නිසා. ඒ තමයි මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය කියන තැනදී ඒ තැන අර්ථ දැක්විය යුතු ක්‍රමයක් තියෙනවා. චක්කු විඥානය නම් චක්කු විඥාණයට කොහොමද නාම රූප කියන දේ අර්ථ දැක්වෙන්නේ? එතකොට එතනදී ඇහැ රූප කලින් හටගත්ත දෙයක්. ඒ වගේම වේදනා සංඥා සංස්කාර කියන ඒවා එකතම ඉපදෙන බව ඒ සියලු ධර්මයන්ගේ දැනගැනීම කියන දේවල් සමගම තමයි මේ ධර්මය දක්වන එකට ධර්මයේ තුල විග්‍රහ වෙන වචනේ සහජාතයි කියලා. එතකොට මේ ධර්මතා ටික සහජාතයි. එකට උපදින ධර්ම. ඒ චක්කු විඥාන සිතත් එක්ක පෙරපසු නැතුව එකට ඉපදුණු ධර්ම ටික. එතකොට එකට ඉපදුණු ධර්ම ටික එතනදී තියෙන නිසා දැන් නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානේ නාම රූප කියන එක ප්‍රත්‍ය උනේ කොහොමද? නාමය සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා රූපය පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා අන්න ඒ විදිහට තමයි චක්කු විඥාන සිත කියන එකේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියලා අපි කතා කරනවා නම් කතා කරන්නේ. ඊට පස්සේ මෙතනදී අපි ගත්තට පස්සේ මේ කතා කරන පරයය තුල ඒ කියන්නේ මේ පැනවීමට කුමක්ද හේතුවයි කියන එකේදී මේ නිෂ්පරයයෙන් කතා කරන තැනක් ඒ නිසා එතනදී සාමාන්‍ය විදිහටයි ගන්නෙ අර විදිහට හිතක් හිතක් ගානේ ගන්න ක්‍රමවේදයකට නෙමෙයි මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා කියන දේ කතා කරන්නේ. ඒ නිසා එතනදී විඳීම සහ හැඳිනීම සහ හිතීම කියන ටික උපදින්නේ ස්පර්ශයක් ඇති තැනක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි ඒ ටික ඇති වෙන්නේ ස්පර්ශ වුණ රූපයත් ඒ රූපය ආරම්භය ඇති වුණු වේදනා සංඥා සංස්කාර කියන මේ නාම ධර්මතා ටිකත් කියන මේ ටික නිසා තමයි විඥාණය හටගන්නේ. ඒ නිසා නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥාණය හටගන්නවා කියලා මෙතනදී පැහැදිලි කරනවා. එතකොට මේ කාරණා දෙකක් අපි මෙතනදී විමසුවේ. කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය කියනකොට අපිට හිතන්නට ගොඩාක් කාරණා තියෙනවා. ඒ ගොඩාක් තියෙන තැනක මෙතනදී නිෂ්පරයායෙන් කරන පැහැදිලි කිරීමක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මෙතන නාම රූප ප්‍රත්‍ය අර පටිච්චසමුප්පාදයේ තුල කතා කරන නාම රූප පරයයවත් එහෙම නැතිනම් සිතක යෙදෙන චක්කු විඥාන සිතේ යෙදෙන පටිච්චසම මේ නාම රූප පරයයවත් නෙමේ මෙතනදී මේ ස්කන්ධයන්ගේ පැනවීම සඳහා ප්‍රත්‍යවන්නේ කුමක්ද කියලා හුදු ස්කන්ධ මාත්‍රිකව අරගෙන විතරයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ වේදනාව විතරක් වෙන් කරලා අරගෙන කතා කරනවා මොකක් ඇති කල්ලිද වේදනාව. ස්පර්ශය ඇති කල්ලි. සංඥාව විතරක් වෙන් කරගෙන කතා කරනවා මොකක් තිබුණොත්ද සංඥාව ස්පර්ශය තිබුණොත් සංස්කාරය ඇති කරගෙන සංස්කාරය විතරක් අරගෙන කුමක් තිබුණොත්ද හිතන්නේ අපි ස්පර්ශය තිබුණොත් එහෙනම් දැනගන්නේ නාම රූප කියන දෙකම නිසා මෙන්න මේ විදිහට මේ ප්‍රත්‍යවීම පිළිබඳව කතා කරනවා ඊට පස්සේ කතම්පන භන්තේ සක්කාය දිට්ඨි හෝති ස්වාමීනි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද සක්කාය දිට්ඨිය ඇතිවන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසෘතවත් පෘතජන පෘතජන කෙනා රූපය ආත්මවත් කොට හිතනවා මේ රූපේ කෙරෙහි ආත්මය පවතිනවා කියලා රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං සමනුපස්සති අත්තනිවා රූපං සමනුපස්සති රූපස්මින් වාත්තානං සමනුපස්සති කියන මෙන්න මේ ආකාර ටිකට. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති කියනවා රූපය ආත්මවත් කොට හිතනවා. එතකොට රූපය මේ පේන රූපේම ආත්මයක් තියනවා කියලා හිතනවා. එහෙම නැතිනම් අත්නිවා රූපං රූප ආත්මය කෙරෙහි රූපේ පිහිටලා තියනවා කියලා හිතනවා. එහෙම නැතිනම් ආත්මවත්තු රූපේ තමයි මේ තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැතිනම් රූපේ කෙරෙහි ආත්මය පිහිටලා තියනවා කියලා කල්පනා කරනවා. මේ ආකාරයකින් කොයිම ආකාරයකින් හරි රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහට මේ දෙනකොට මේ හතර ආකාරයේ 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. එතකොට කියන්නේ වේදනාව ගත්තොත් වේදනාව ආත්මවත් කොට හිතනවා. ඒ වගේම මේ රූප වේදනාවත් වූ ආත්මයක් තියෙනවා කියලා කියන්නේ මේ දෙකම දෙකක් නෙමෙයි මේ දෙකම එකක් වූම දෙයමයි පවතින්නේ කියලා කියන්නේ වේදනාව සහ ආත්මය කියන එක. එහෙම නැතිනම් ආත්මයේ කෙරෙහි වේදනාව පිහිටලා තියෙනවා. එහෙම නැතිනම් වේදනාව කෙරෙහි තමයි ආත්මය පිහිටලා තියෙන්නේ කියලා සියුම් වශයෙන් ඇතිවන මේ දෘෂ්ටි සහගත ස්වභාවයක් අපිට ඒක ප්‍රකට වෙන්නේ පුද්ගල භවකින් එක්කෝ විඳින්නේ මම. එහෙම නැතිනම් විඳින බවට තමයි මම කියන්නේ අපි. එහෙම නැතිනම් විඳින විඳීම කියන කෙරෙහි තමයි මම ජීවත් වෙන්නේ. එහෙම නැතිනම් මම කියන එක ඇතුළේ තමයි විඳීම කියන ලකුණ තියෙන්නේ මේ විදිහට කොයි විදිහකට හරි අපේ ජීවිතයේ පැත්තෙන් මේක එළියට ප්‍රකට වෙන්නට පුළුවන්කම තියෙනවා ස්කන්ධයන් පිළිබඳව මේ සතර ආකාරයකින් යෙදෙනකොට විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. ඒතර සක්කාය දිට්ඨිය නොවෙන්නේ කොහොමද කියලා අහනකොට මේ විදිහට උපාදාන වශයෙන් මේ විදිහට වැරදි විදිහට දකින්න නැත්නම් රූපේ ආත්මවත් දෘෂ්ටිය නැති කරගන්නවා නම් ඒ විදිහට සක්කාය දිට්ඨිය නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ආස්වාද ආදීන නිස්සරණ පිළිබඳව මේ ප්‍රශ්නයක් අහනවා. ස්කන්ධයන්ගේ ආස්වාද ආදීනව නිස්සරණයන් කුමක්ද කියලා රූපයක් නිසා උපදිනවා නම් සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ ඒ නිසා රූපම් පටිච්ච රූපයක් නිසා උපදිනවා නම් එතකොට මේ රූපයක් යම් රූපයක් ඇසුරු කරගෙන ඉන්න පුද්ගලයෙකුට ඒ රූපය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා ඒ ගැන හිතලා සෝමනස්ස බවක් ඇති කරගන්නවා නම් ඒකට කියනවා රූපේහි ආස්වාද සහගත ස්වභාවයේ විඳින කෙනෙක් කියලා. ඒක තමයි රූපේහි තියෙන ආස්වාදය. ඒ වගේම ඒ රූපය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපේ ආදීනෝ ඒ රූපය හටගත්තු රූපේ ඉතුරු නැතුව නැති වෙලා යන ලක්ෂණයකින් යුක්තයි ඒ නිසාම දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි විපරිණාම ධර්මයකින් යුක්තයි ඒ නිසා මේක තමයි රූපේ ආදීනව රූපේ චන්දරාග විනයක් තියෙනවා නම් චන්දරාග විනය තමයි නිස්සරණය එතකොට මේ ආස්වාද ආදීනව නිස්සරණයයි කියලා දේශනා කරනවා මේක ඊටාම අපි පැහැදිලි කරගත යුතු කාරණාවක් ඒ වගේම ප්‍රධාන ලෙසම අපි ටිකක් කතා කරන්නට අවශ්‍ය මාතෘකාවක් හේතුව ආස්වාද ආදීනව නිස්සරණ කියන වචන ටික අපිට අද සමාජය තුළ බොහොම ලොකුවට කතා වෙනවා ඒ වගේම කොතකින්ද අපි ආස්වාදයේ තේරුම් අරගෙන තියෙන්නේ කොතකින්ද ආදීනවය කියන දේ තේරුම් අරගෙන තියෙන්නේ කොතකින්ද නිස්සරණය කියන දේ පනවන්නේ කියන එකෙහි යම් ගැටලුවක් තියෙනවා පිනතුනේ රූපයේහි ආස්වාදයේ කියනකොට රූපයේ ආස්වාදයේ හැටියට දක්වන්නේ රූපේ නිසා උපදින සැප සතුටු සහගත ස්වභාවය. ඒ කියන්නේ ඔබ රූපයන් පිළිබඳව කැමති වෙනවා නම් ඒ කැමති වෙන ලක්ෂණය ඔබට ප්‍රියමනාප දෙයක් සිහිපත් කරගන්නට පුළුවන් නම් ඔබට හිත හිතා සතුටු වෙන්න පුළුවන් නම් ඔබ අද විඳින සැපක් කියලා දෙයක් විඳිනවා නම් ඒ හැම දෙයකටම කියනවා රූපයේහි තියෙන ආස්වාදය කියලා. ආස්වාදය අනුව දකින කෙනෙකුට තමයි රූපයෙන් මිදෙන්න බැරිකම තියෙන්නේ. මොකද ඒ කෙනා ආස්වාදය අනුව ජීවත් වෙන නිසා. රූපයේහි ආදීනවයක් තියෙනවා. ආස්වාදය කියන එක වගේම රූපයේහි ආදීනවයක් තියෙනවා. ආදීනවේ කුමක්ද? රූපය අනිත්‍යයි. රූපය සංකතයි. එතකොට රූපය අනිත්‍යයි කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන ධර්මයක් හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. ඒ වගේම දුක්ඛ ධර්මයක්. ඒ වගේම අනාත්ම ධර්මයක්. මේක තමයි රූපයේ ලක්ෂණය. රූපයේ ස්වභාවය තමයි මේ කතා කරන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය. මේ කාරණාව අපි ටිකක් තේරුම් ගන්නට ඕනේ කතා කරන්නට අවශ්‍ය වෙන කාරණාවක්. ඒ නිසා මොකද සමහර වෙලාවට සමාජය තුළ අපිට ඇහෙන්න ඇහෙනවා, දකින්න ලැබෙනවා මේ කාරණා පිළිබඳව යම් යම් වැරදි මතවාදවල එල්බී ගැනීමක් වැරදි මතවාදයන්ට පත්වීමකුත් එතකොට රූපය කියන එක අනිත්‍යයි කියලා කියනකොට සමහර විට අනිච්ච කියන වචනය අරගෙන මේකේ ඡයන දෙකක වෙනසක් නේ තියෙන්නේ. ඡ කරන්නට උත්සාහවත් වෙනවා. අනිච්චයි කියලා. එතකොට ඒක මේ ආස්වාද වශයෙන් ඒ කියන්නේ පුරවල ඉවර කරන්නට බැරි නිසා රූපය ඉෂ්ට නොවන දෙයක් හැටියට දැකලා මේක අනිච්චයි කියන අර්ථයෙන් මේක වෙනස් වෙන්නට ඕනේ අනිච්ච වෙන්නට ඕනේ මේ අනිත්‍ය කළ මේකේ අර්ථ විපර්යාසයකට ලක් කළාය කියලා චෝදනාවක් පවා එල්ල කරනවා ඒ නිසාම අපි මේ ගැන ටිකක් කතා කළ යුත්තේ මොකද ඊටාම වැදගත්ම තැන ප්‍රායෝගික අවබෝධයකට යන්නට තියෙන තැන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය. අනිත්‍ය කිව්වත් අනිත්‍ය කිව්වත් මේ දෙකේම අර්ථය දෙකක් නෙමෙයි එකම අර්ථය. ඒ තමයි උපාද වයත්තේන අනිච්ඡං උදේවැයාර්ථයකින් තමයි අනිත්‍ය ගැන කතා කරන්නේ. හේතු නිසා හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන ලක්ෂණය තමයි එහි ඇති අනිත්‍ය බව. එතකොට ඒක කැමැත්ත ඉෂ්ට නොකරනවා කියන එක යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියලා අපි කලිනුත් සඳහන් කළා යමක් කැමැතිසේ පවතිනවා නම් අපි කැමැති වෙනවා නම් ඒ කැමැති වෙන දේ විදිහට නොපවතින බව තමයි දුක කියලා කියන්නේ යම් පිච්ඡං යමක් කැමැති නම් නලබති තම්පි දුක්ඛං ඒක ලැබෙන්නේ නැත්නම් දුකයි එතකොට ඒ කැමැත්ත නොවනකම කැමැතිසේ නොපවතිනකම දුකයි ඒක ලෝකයේ අමුතුවෙන්ම තේරුම් ගන්නට ඕනේ අමුතුවෙන් අවබෝධ කරන්නට ඕන දෙයක් නෙමෙයි. නමුත් රූපේ ආදීනවය ගැන අපි තේරුම් ගන්නට ඕන දෙයක්. ඒක අවබෝධ කරන්නට ඕන දෙයක්. ඒක ආර්ය දර්ශනයකින් පෙන්වලා දෙන්නට ඕන දෙයක් රූපේ ආදීනවේ. ඒ ආදීනවේ සාමාන්‍ය ආදීනවයක් වෙන්න බෑ. ඒ ආදීනවය අපි කැමැත්ත කැමැති විදිහට ලෝකෙ පවතින්නේ නැති එක නිසා අපිට ඇතිවෙන මානසික වේදනාව කියන පැත්තෙන් අපි ඒ දුක අරගෙන කතා කරලා බෑ. එහෙනම් ඒ අනිත්‍ය ධර්මය ගැන අපි කතා කරන්නට ඕනේ පැත්තක් තියෙනවා. ඒ අනිත්‍ය ධර්මය ගැන අපි කතා කරන්නට ඕනේ උදේවැය අර්ථයකින් කියනකොට ඒක ඊටාම ගැඹුරු මට්ටමකට යනවා. ඒක ඊටාම ගැඹුරු ධර්ම කාරණාවක් තමයි අපිට විග්‍රහ කරලා දෙන්නේ. ඒක සරල තැනකින් අපිට අර්ථ දක්වලා තියන්න පුළුවන් කමක් නැහැ. මොකද අනිත්‍ය කියන එක අවබෝධ කිරීම තුළ අවබෝධ වෙන්නේ නිවන. අනිත්‍ය කියන දේ වරදවා ගත්තොත් වරදින්නෙත් නිවන. ඒ නිසා යම් කෙනෙක් අනිත්‍ය කියන දේ අවබෝධ කරගන්නවා නම් ඒ කෙනාට අනිමිත්ත චේතෝ විමුක්තිය ගෙනල්ලා දෙන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ එයාට නිමිති හම්බ වෙන්න බැරි කමක් තියෙනවා. අනිමිත්තයි කියලා කියන්නේ එයාට නිමිති කරන ධර්ම හම්බ වෙන්නේ. එතකොට අනිත් සත්‍ය කියන දේ සාක්ෂාත් කළොත් තමයි නිමිති හම්බ වෙන්නේ නැත්තේ. දැන් අපි ගත්තොත් එහෙම අපි කැමැතිසේ නොපවතින ලෝකය ගැන හිතුව කියලා ඒකේ ආදීන වේ දැකීමක් වෙන්නේ නැහැ අනිත්‍ය දැකීමක් වෙන්නේ නැහැ. ඔකට සමහර වෙලාවට කෙනෙක් වැරදි විදිහට ඔකට හසු වීමට තියෙන ඉඩකඩ ඇති වෙන්නේ අපි කල්පනා කරනවානේ විතක කැමැත්ත නැති වෙන එක තමයි දුක කියලා. ඒ කියන්නේ යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං කියලාත් අපි කතා කරනවා. බුදුරජාණන් වහන්සේ යදනිච්ඡන් තන් දුක්ඛං කියලා දේශනා කරනවා. මේ දෙක එකක් කියලා හිතනවා. යදනිච්ඡන් තන් දුක්ඛං කියලා කියන එක සහ අරක අතර තියෙන වෙනස වටහා ගන්නට බැරිකම නිසා. ඇත්තටම යදනිච්ඡන් තන් දුක්ඛං කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියන්නේ කැමැත්ත කැමැත්ත ඉෂ්ට නොකරන දේ කැමැති විදිහට නොපවතින දේ දුකයි කියන සරල තැනකින් නෙමෙයි. ඒ කියන්නේ දැන් අර පිළිකාවක් තියෙන කෙනෙකුට පිළිකාව හොඳ වුණොත් දැන් අනිත්‍ය වුණානේ. එතකොට පිළිකාව හොඳ වුණා කියන එකෙන් පිළිකාව අනිත්‍ය වුණ තැනින් දැන් සැපයිනේ. එහෙනම් ඒක අනිත්‍ය නිසා දුක නෙමේ සැපත් ඇවිල්ලානේ කියන කතාවකින් වගේ ඒක වහන්න පුළුවන් කමක් නැත්තේ. හේතුව අනිත්‍ය කියලා කතා කරන්නේ මේ මානසිකව ඇති වෙන දුකක් ගැන හෝ මානසිකව ඇති කරන සතුටක් ගැන කතා කරන්න යන තැනක් නෙමෙයි. එතන දුකයි කියන්නේ මානසිකව ඇති වෙන දුක නෙමෙයි. එතන දුක කියන එක කතා කරන්නේ දුක්ඛ ධර්මයක් ගැන. මේ ශාසනයේ දුකනු අපි නුවණින් අවබෝධ කරන්න තියෙන දෙයක්. ඒ නුවණින් පිරිසිඳ දකින්න තියෙන දෙයක්. එතකොට ඒ දුක අපි සාමාන්‍ය විඳින දුකක් නෙමෙයි ඒක. වේදනාවකින් නෙමෙයි ඒ දුක තේරුම් ගන්නට ඕනේ. ඒ දුක කියන දේ තේරුම් ගන්නට ඕනේ නුවණින්. ඒ නුවණින් තේරුම් ගන්නට ඕනේ තැනක තමයි බුදුරජාණන් වහන්සේ යද නිච්ඡන්තං දුක්ඛං කිව්වා. ඒ කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මෙතන වෙනසක් තියෙනවා. අනිත්‍ය නිසා දුකාව නෙමෙයි. අනිත්‍ය නිසා දුකාව නෙමෙයි. යද නිච්ඡන්තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒකම දුකක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ විවරණය කරන්නේ. යමක් අනිත්‍ය මුල් කොට පවතිනවා නම් හේත් අනිත්‍ය කියේ මොකද්ද උදේවැය අර්ථයෙන්නේ. හටගෙන නැති වෙන බවනේ. හටගෙන නැති වෙනවා නම් ඒ දේම දුකයි. ඇයි? එතන කතා කරන්නේ අර දුක් වේදනාව නෙමෙයි ඔළුව කැක්කම තියනවා කියන දුක් වේදනාව නැති වෙනවා කියන තැනින් සැපයි කියන තැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. මෙතන කතා කරන දුක්ඛ ලක්ෂණ ටිකක්. ඒ තමයි පීලනාර්ථයේහි දුක්ඛ ලක්ෂණය. එතන පෙලීම් අර්ථයක් තියෙනවා. පෙලීම කියන්නේ කායික මානසික පෙලීම නෙමෙයි. එහෙනම් එතන පෙළීම කියන්නේ මොකේද? හේතුන්ගේ පෙළීම. එතන සංකත ලක්ෂණයක් තියෙනවා. සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් කරන බවක්. දුක්ඛ ලක්ෂණ ටිකක් නේ සංකත ලක්ෂණයක්. හේතු නිසා සකස් වෙනවා. විපරිණාම බවක්. හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. හේතුන්ගේ විපරිණාමය පේනවා. එතකොට මෙන්න මේ හේතු සකස් වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා හේතුවට පවතින්නට බැරි බව නිසා හේතු අතර පිළීමක් තියෙනවා මේ කතාවක් කියන්නේ. එතකොට හේතු අතර පෙළීම නිසා ඒ දේ දුක්ඛ ධර්මයක් කියලා කියනවා. එතකොට මේ දුක්ඛ ලක්ෂණ ටිකක් මේ කතා කරන්නේ. ඒ ටිකමනේ අනිත්‍යයි කිව්වේ. ඒ නිසා තමයි යං අනිච්ඡං තං දුක්ඛං කිව්වේ. යමක් අනිත්‍ය නම් ඒකම දුකයි. අනිත්‍ය නිසා වෙනම අනිත්‍ය වෙනම දුකාව නෙමෙයි යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මයේම දුක්ඛ ධර්මයක් කියලයි පැහැදිලි කරන්නේ. ඒ අනිත්‍ය ධර්මයේම දුක්ඛ ධර්මයක්. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් ඒක. ඒ අනිත්‍ය ධර්මයේම දුක්ඛ ධර්මයක් වෙනකොට යම් දුක්ඛං තදනත්තා. යමක් දුකයි නම් ඒක අනාත්මයි. අනාත්මයි කිව්වේ ආත්මයක් නෑ නෙමෙයි. ආත්ම භාව වශයෙන් පවත්වන්න තැනක් නෑ කියන එක. ඒ කියන්නේ ආත්ම භාව වශයෙන් සාරවත් විදියට ඇසුරු කරන්න තැනක් නෑ කියන එකයි. එනිසා අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියන අර්ථය දෙන්න එපා. මොකද ආත්මයක් නැහැ කිව්වත් කරදී තියනවා කිව්වත් කරදී මොකද ආත්ම කතාවම වැරදි නිසා. හැබැයි ආත්ම භාව වශයෙන් පවත්වන්න තැනක් නැහැ කියන එකයි කියන්නේ. මොකද හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒක ආත්ම භාවයක් වෙන්න බෑ. හැබැයි හේතු නැතිනේ හේතු ඇතිකල්ලි හටගත්තනේ. එතකොට කෙනෙකුට නැහැ කියන්න බෑනේ. හැබැයි හේතු ටික නැති වෙනකොට නැති වෙලා ගියා. එහෙනම් එයාට තියනවා කියන්නත් බෑ. ඒ නිසා හේතුඵල ධමයක් පිළිබඳවයි මේ දැනුම ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා තමයි මේකේ ආදීනවයක් පේන්නේ රූපයේ. හටගත්ත රූපය ඉතුරු නැතුව නැති වෙලා යනවා. ආපහු ඊළඟ දවසේ ඔබට ඇහැට ගැටෙනකොට ඔබට විපරිණාමයක් පේනවා රූපය තුල. ඇයි ඔබ බලාපොරොත්තු වෙන්නේ දකින්න වෙන කෙනෙක් හැබැයි ඔබට පේන්නේ තව දෙයක්. එතකොට ඔබට ජීවිතේට දුක ගලාගෙන එන්න පුළුවන් පැත්තක් තියෙනවා. අන්න එතකොට රූපය කෙරෙන් එන දුක ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වේදනාවේ විපරිණාමයක් තියෙනවා. සංඥා සංස්කාර විඥානයන්ගේ විපරිණාමයක් වෙනස් වෙන බවක් ඔබට පේනවා. ඇයි එතන තියෙන අනිත්‍ය ලක්ෂණය නිසා. එතන තියෙන දුක්ඛ ලක්ෂණය නිසා. එතන තියෙන අනාත්ම ලක්ෂණය නිසා. එනිසා මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ටික තමයි රූපයේ ආදීනව කියලා කියන්නේ. ආදීනවය කියන එක පින්නතුනේ විඳින්න තියෙන දෙයක් නෙමෙයි. ආදීනවය කියන එක අපි අවබෝධ කරන්න තියෙන දෙයක්. එනිසා ආස්වාදය අපි දැක්කා. ආස්වාදය දැකපු අපි ආදීනවයක් දැක්කා. මේ විදිහේ ආදීනවයක් තියෙන රූපේ. එතකොට ඒ රූපය අපි නිත්‍ය විදිහට කල්පනා කළොත්, රූපේ සැප විදිහට හිතුවොත්, රූපය ආත්ම විදිහට හිතුවොත් මොකද වෙන්නේ? රූපේ ස්වභාවය තියෙන්නෙම සංකත බවක නම් හේතු නිසා සැකසෙන බවක නම් හේතු නැති වෙනකොට නැති වෙන බව නම් එහෙනම් අර වැරදි දෘෂ්ටි නිසා එන දුක අපිට විඳින්න සිද්ධ වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ දුක උරුම කරලා දෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා රූපේ නිස්සරණයක් දකින්න. රූපේ නිස්සරණය කියලා කිව්වේ රූපේ කෙරෙහි යම් චන්දරාග විනයක් තියෙනවා නම් මේ චන්දරාග විනය දුරු කිරීම රූපේ නිස්සරණයයි. චන්දරාග විනය දුරු කිරීම කොතකින්ද? පින්නතුනි චන්දරාග විනය දුරු කිරීම කියලා කියන්නේ අපි කිව්වා ඡන්දේ කියන්නේ කැමැත්තට රාගය කියන්නේ ඇලීමට චන්දරාගය කියලා කියන කැමැත්තෙන් ඇලෙන බවට කොටින්ද? එතකොට මේ චන්දරාග විනයණයට තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. චන්දරාගය දුරු කර ගැනීම සඳහා ඒ චන්දරාගය දුරු කරගන්නට අවශ්‍ය ධර්මය අපිට දේශනා කරනකොට ඒ කියන්නේ නිස්සරණයනේ. නිස්සරණයයි කියලා කියන්නේ Nirodhයට තවනවා. එහෙනම් නිස්සරණය කියන තැන අපිට තේරෙන්නට ඕනේ Nirodhe කියන එක. ඒ Nirodhය අපිට නිකම්ම ගේන දෙයක් නෙමෙයි. චන්දරාගය කියන එක දුරු කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඒ චන්දරාගය පතිත කරන දේවල් ටික ලෝකේ තියෙනවනේ. ඒ කියන්නේ අපිට ඒ චන්දරාගය ඇසුරු කරන්න පුළුවන් දේවල් ටික ලෝකේ පවතිනවා නම් ඒ පවතින දේ මත චන්ද්‍රාගය අසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට ඒ දේවල් ටික පිළිබඳව යථාර්ථවාදීව දකින්නට අවශ්‍ය නිසා අපි ගත්තොත් උදාහරණයක් විදිහට අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී අපිට දේශනා කරනවානේ මේ අනේපිඬු සිටුතුමාට ගැහැවිය ඔබේ සිතට විඥානයේ ඇස ඇසුරු නොවේවා රූපේ ඇසුරු නොවේවා විඥානයේ ඇසුරු නොවේවා කියලා. එතකොට ඇස ඇසුරු නොවන්නේ කොහොමද? රූපය ඇසුරු නොවන්නේ කොහොමද? විඥාණයට විඥාණය ඇසුරු නොවන්නේ කොහොමද? පින්නතුනේ ඇස ඇසුරු වෙනවා කියලා කියන්නේ අපි මෙහි විඥාණයට, ඒ කියන්නේ මනෝවිඥාණයට එහෙම නැතිනම් මනසට අපි බාහිර රූපය ඇති බවට ගන්න කම. බාහිර දකින ඇහැක් තියෙන බවට ගන්න කම. ඒ බාහිර රූපය ගැන හිතන කම ඇති බවට අපි ගන්න කම. එතකොට හැබැයි ඒ ධර්මය හටගෙන නිරුද්ධ වුණ තැනක තමයි අපිට මේ හිතීම කියන දේ පවතින්නේ. හැබැයි මේ විඥානයේ මනෝ විඥානයේ අර නිරුද්ධ වුණ ධර්මයන් ඇති බවට නැවත නැවත ඇසුරු කරනවා නම් පින්නතුනේ අන්න අපිට දුක ගෙනල්ලා දෙන්න පුළුවන් තැනක චන්දරාගය ඇති වෙන ලක්ෂණයක අපේ හිත පවතිනවා. දැන් අපිට චන්දරාගය ඇති කරගන්න පුළුවන්නේ ඇයි ඇති කරගන්න ක්ෂේත්‍රයේ තියෙනවා. චන්ද්‍රාගය ඇති කරගන්න භූමිය තියෙනවා. දැන් ඇති නොවි තියෙන්නේ නැහැ. ඒ නිසා චන්දරාගය දුරු කරන්නට අවශ්‍ය නම් චන්දරාගයේ පවතින ක්ෂේත්‍රය දුරු කරන්නට ඕනේ. චන්දරාගයේ පවතින බිම දුරු කරන්නට ඕනේ. ඒ හේතුව නිසා තමයි චක්කුම් වික්කවේ පහතබ්බක්. මහණෙනි ඇස ප්‍රහාණය කරන්න. රූප ප්‍රහාණය කරන්න. මේවා දුරු කරන්න කියලා දේශනා කරනවා. දුරු කරන්න කියන එකෙන් අදහස් කරන්නේ මේ ඇහැ ගලවලා දාන්න කියලාවත් රූපය ගලවලා දාන්න රූප අයින් කරලා දාන්න කියන එකවත් නෙමෙයි. එහෙනම් මේවා දුරු කරන්න කියලා දේශනා කරන්නේ මේ ධර්මය ඇති හැටියට හිතට ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඇහි යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්න. ඇහි ඇත්ත ඇති හැටියට දකින්න. එතකොට ඇහි ඇත්ත ඇති හැටියට දකිනකොට අපිට පෙනේ හේතු නිසා හටගත්තු ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යන බව. අනිත්‍ය සාක්ෂාත් කරගන්න. අනිත්‍ය සාක්ෂාත් කරනකොට ඔබට ඇහැක් හම්බ වෙන්නේ නැහැ. ඔබට රූපයක් හම්බ වෙන්නේ ඔබට විඳින්න කෙනෙක් හම්බ වෙන්නේ ඒකට කියනවා භූමිය නැති වෙනවා කියලා, ක්ෂේත්‍රය නැති වෙනවා කියලා. දැන් චන්ද්‍රාගයේ අනුත්පාදයට යනවා. ඒකට කියන්නේ නොහට ගන්නවා කියලා. ඇයි චන්ද්‍රාගය හටගන්න පවත්වන්න බිමක් නැහැ. බිමක් නැති තැනක චන්ද්‍රාගය පවතින්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය තියෙන්නේ අන්නේ බිම නැති කරන තැනට, ක්ෂේත්‍රය නැති කරන තැනට. ලෝකෙම තියනකොට තියෙන ලෝකෙ ගැන නොඇලී ඉන්න තැනක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇලෙන්න ලෝකයක් නැති නිසා ඇලෙන්න තියෙන හේතු ටික නැති කරලා. ඒ නිසා ඇලීම අනුත්පාදයට ගිහිල්ලා. ඒ ඇලීම අනුත්පාදයට යන තැනක් ගැනයි මේ ශාසනය කතා කරන්නේ. ඒ නිසා නිස්සරණේ තේරුම් ගැනීමේදී අපිට වැදගත්ම නිර්ණායක ටික තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන විඥාන ත්‍රිතියක් ඉතුරු වෙන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ හිතට පිහිටා සිටින්න තැනක් හම්බ වෙන්න බෑ. ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා නම් රූපය හටගෙන නිරුද්ධ වෙනවා නම් චක් විඥානය හටගෙන නිරුද්ධ වෙන බව දැක්කනම් පින්නතුනේ අපිට පිහිටා සිටින්න තැනක් ඇත්තේ නැහැ. ඇයි අපි ඒ ටික නිරුද්ධ වුණ බව දකින නිසා. පින්නතුනේ ඔබට මීට අවුරුදු 10කට 15කට කලින් කෙනෙක් මැරුණා කියලා ඔබ දන්නවනම් ඔබට ඒ කෙනා ගැන හිත හොයලා බලන්න ඕනේ ඒ කෙනා ගැන කොහොමද කියලා ඒ කෙනා වයසට ගිහිල්ලාද ලෙඩ වෙලාද දන්නේ මේ මේ කාලවක් වා මේ කන්න බොන්න තියනවද දන්නේ කියලා ඔබට හොයන්න බලන්න හිතන්න හිතක් පහළ වෙයිද ඔබ මැරුණා කියලා හොඳටම දන්න කෙනෙක් ගැන නෑ ඔබට එහෙම හිතක් පහළ වෙන්නේ ඔබට හිතක් පහළ වෙන්නේ නැත්තේ ඇයි ඔබ හොඳටම දන්නවා ඒ කෙනා මැරුණ බව පිනතුනේ ඒ වගේ කෙනෙක් දන්නවනම් රූපේ ඇත්තටම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවනම් ඒ කියන්නේ එයාගේ හිත රූපේ ඇසුරු කරන්නේ නැහනේ. එහෙනම් රූපේ ඇසුරු කරන්නේ නැත්තම් ඒ රූපය ගැන එයාට මේ රූපේ මෙහෙම වෙනවා නම් මේ රූපේ මෙහෙම පවතිනවා නම් ඒ රූපේ දකින්න මම මෙහෙම වෙනවා නම් මම මෙහෙම පවතිනවා නම් කියලා සංකල්පයක් නැහැ. ඒ සංකල්පයක් නැති නිසා ඒබඳු ප්‍රණිදි ඇත්තේ නැහැ. ප්‍රණිදි සංඛ්‍යාත ප්‍රාර්ථනා නැහැ කෙනාට. එතකොට නිමිති වශයෙන් ඇසුරු කරන්න තැනක් නැහැ. අපි අද නිමිති ගොඩාක් හිතනවානේ දැන් ඔබට ඔබ ඇස් දෙක පියාගත්තොත් වටේම ඇති බවට හිතන්න පුළුවන්. හැබැයි ඔය ඔබ දැකපු සංකල්ප නිමිති වශයෙන් නැවත අනුස්මරණය කිරීමක්. හැබැයි ඇහි අනිත්‍ය සාක්ෂාත් කරපු කෙනාට නිමිති නැහැ. එකම දේ දෙපාරක් දකින්න බැරි බව ඔහු දන්නවා. අලුතෙන්ම හේතු නිසා අලුතෙන්ම හටගන්න බව දන්නවා. දන්න නිසා ඉස්සෙල්ලා දැකපු ආදරණීය රූපය ආපහු දකින්න පුළුවන් කියලා ඔහු හිතන්නේ නැහැ. එතකොට ආදරණීයකමට පැවැත්මක් නැතිලා. පින්නතුනේ මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුළ ඊටාම ගැඹුරු දර්ශනයක් තියෙනවා. ඒ ගැඹුරු දර්ශනය අපිට ඊටාම සරල තැනකින් අර්ථ දක්වලා වහලා දාන්න පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ දැන් මේ කාරණාව ඔප්පු කරන්නට දක්වනකොට අපිට ඇහෙනව සමහර විට උදාහරණ ගෙන හැර දක්වන ඒවා. ඒ කියන්නේ අර පිළිකාව ගැන අපි කතා කළා වගේම අල්ලපු gedara මිනිස්සයාගේ තාප්පේ කඩාගෙන වැටිලා මේ නැති වුණොත් ඒ මිනිස්සත් එක්ක තරහයි නම් දැන් ඒ අනිත්‍ය වීම නිසා සැපද දුකද කියලා අහනවා. එතකොට ඒ අනිත්‍ය වීම හොඳයිනේ සැපයිනේ කියනකොට එහෙනම් අර යදනිච්ඡන් තන් දුක්ඛන් කියප එකට ගැලපෙන්නේ නැහනේ කියන තැනකින් අර්ථ ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද ඒ වගේ ලාමක තැනකින් නෙමෙයි මේ කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අර්ථ දැක්වීම සිද්ධ කරේ. භාග්‍යතුන් වහන්සේ මෙතන අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ ඊටාම ගැඹුරු තැනකින්. ගැඹුරු තැනකින් කියලා කිව්වේ මෙතනදී අපිට මේ අනිත්‍ය ධර්මයට සාපේක්ෂව දුක්ඛ ධර්මයට සාපේක්ෂව කතා කරන්නට කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ අනිත්‍ය ධර්මය දුක්ඛ ධර්මය හැම තැනකටම සංකතනම් පොදුයි. හේතු නිසා සකස් වෙන බව හේතු නැති වෙනකොට නැති වෙන බව. එහෙනම් අනිත්‍යයි කියලා කතා කරලේ අර තාප්පික කඩන් වැටෙන එක අනිත්‍යයි කියන එක නෙමෙයි. අනිත්‍ය කියලා කතා කරන්නේ මේ ඉන්න මිනිස්සයා මැරෙන එක එහෙම නෙමෙයි. ඒක අනිත්‍ය බව නෙමෙයි. එතන තියෙන නිත්‍ය බවක් නේ හිටපු මිනිස්සයා මැරිලා. ඒක තමයි ලෝකයාට හම් වෙන විපරිණාමය. ඒක ලෝකයා හිතන ඉන්න කෙනා මැරුණා කියන එක. හැබැයි ඒක නිත්‍ය සංඥාව තුළ ජරා මරණ දුක විඳින්න පුළුවන් තැනක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දේශනා කරන්නේ. අනිත්‍ය දේශනා කරනකොට ඒ අනිත්‍ය ධර්මය ඇහැ රූප නම් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ නම් පින්න තුනේ ඇහැ රූප නිරුද්ධ වෙන තැනක තාප්ප තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අල්ලපු ගෙදර මිනිස්සු ඉන්න පුළුවන් කමකුත් නැහනේ. මනස අරමුණු නිරුද්ධ වෙන තැනක ඒ තාප්ප නැති වෙන බව දැනගන්න පුළුවන් කමකුත් නැහනේ. එහෙනම් ඒ ලෝකේ සතුට ඇති කරගන්න හේතුවක් හෝ දුක ඇති කරගන්න හේතුවක් ඇත්තේ නැහැ අනිත්‍ය සාක්ෂාත් කරපු කෙනෙකුට. එන අනිත්‍ය කියන තැන කතා කරන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ගැඹුරු කාරණාවක් ගැඹුරු સંદર્ભයක් තුළ ඉඳලා. ඒක ඇතුලේ සත්පුද්ගලය නැති වෙන කතන්දර නිවන් දකින්න හේතු වෙන අනිත්‍ය කාරණාව අතර ඇත්තේ නැහැ. ඒ නිසා දැන් හේතු නිසා සකස් වෙන බව සැප වේදනාවටත් පොදුයි දුක් වේදනාවටත් පොදුයි උපේක්ෂා වේදනාවටත් පොදුයි. ඒ නිසා සැප වේදනාවක් දුකයි. දුක් වේදනාවක් දුකයි. උපේක්ෂා වේදනාවක් දුකයි. ඒ නිසා මේ ශාසනය කතා කරන දුක කියන තැන සැපටත් පොදුයි දුකටත් පොදුයි උපේක්ෂාවටත් පොදුයිනේ. ඇයි වේදනා ස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් වේදනාව සැප වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. දුක් වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. උපේක්ෂා වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ කිව්වේ සැප වේදනාව දුකයි කිව්වේ සැප වේදනාව දුකක් වෙලා අපිට තියෙනවා කියන එක නෙමෙයි. සැප වේදනාව දුකයි කිව්වේ මේක සංකත නිසා. හේතු නිසා හටගන්න දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඒ නිසා සැප වේදනාවේ දුක්ඛ ලක්ෂණේ තියෙනවා. අපි තේරුම් ගන්න ඕන විඳීම ගැන නෙමෙයි අපි තේරුම් ගන්න ඕන විඳීම හදන හේතු ටික පැත්ත. හේතුව පැත්ත තේරුම් ගත්තාම අපිට පේනවා හේතු නිසායි ඵලය ඇති උනේ කියලා. එතකොට හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියලා අවබෝධයක් තියෙන කෙනෙක් අර ඵලය සත්පුද්ගල භවකින් ඇසුරු වෙනවා කියන තැන ඒ මෝඩකම කරන්නේ නැහැ. එහෙනම් පින්නතුනේ අපිට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න මෙතනදී රූපේහි අනිත්‍ය බව, රූපේහි දුක්ඛ බව, රූපේහි අනාත්ම බවක් තියෙනවා නම් මේක තමයි රූපේ ආදීනවේ. එතකොට ආදීනවය අවබෝධ කරලා අපිට නිස්සරණයකට යන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් රූපේහි ආදීනවේ දැක්කොත් ආදීනවේ දැකපු කෙනා තමයි රූපේ කලකිරෙන්නේ. කලකිරුණොත් තමයි එයා නොයලෙන්නේ, නොයලුණොත් තමයි එයා මිදෙන්නේ. එහෙනම් රූපේහි කලකිරීම පිණිස අපිට රූපේ ආදීනවේ බලන්න වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මේ බලන්න වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බලනකොට ඒකේ නොයලීම ඇති වෙනවා. නොයලීම ඇති වෙන කෙනා තමයි මිදෙන්නේ. එහෙනම් චන්දරාග විනයක් කායය කියනනම් චන්දරාගය දුරු කර ගැනීම නිස්සරණයයි කියනවනම් ඒ නිස්සරණයට ආදීනවේ දැකීම අනිවාර්ය වෙනවා. මොකද ආස්වාදය කියන එක අපි කොහොමත්ද විඳින මට්ටමින් තියෙනවා. නමුත් ධර්මය අවබෝධ කරන කෙනෙක් දකිනවා ආස්වාදය කියන එක බොරුවක් කියන්න. එයා දන්නවා හේතු නැති තැනක හේතු ඇති විදිහට අපි කල්පනා කරන එක බොරුවක් නේ. ඒ කියන්නේ අපි මොනතරම් මුලාවකද ඉන්නේ කියලා Tamanට තේරෙනවා නම් අපි දරුවට ඇත්තටම ආදරේ කියලා හිතලා අපි ආදරේ කරන්නේ Tamanගේ හිත පැත්තෙන් උපද්දපු ස්කන්ධ ටිකකටයි කියලා පේනවනම් වෙනතනේ අපි ආදරේ කරලා තියෙන දරුවට නෙමෙයි කියන යථාර්ථය අපිට පේනවනම් දරුවා කියන එක බොරුවක් කියන එකම අපිට පේනවනම් එතකොට පින්නතනේ අපිට මේ ලෝකේ තණ්හා නිස්සිතව ඉන්න තැනක් ඇත්තේ නැහැ බය වෙන්න එපා එකෙන් කියන්නේ අම්මා තාත්තා දරුවා කියලා දැනගන්න බැරි වෙනවා කියන තැනක් ගැන නෙමෙයි. මොකද දැනගැනීම තුළ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැනගන්න දේ බාහිර ලෝකයේ ඇති බවට ගන්න වැරදි සහගත සංකල්පනාවේ වැරදි සහගත දෘෂ්ටියේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ වැරදි සහගත දෘෂ්ටිය තමයි අපිට දුරු කරගන්නට පුළුවන් අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒක දුරු කරගන්නට නම් අපි මේ ස්කන්ධ පංච පාදානස්කන්ධයේ නිස්සරණය කියන තැන අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිස්සරණය අවබෝධ කරගන්න නම් නැතිනම් නිස්සරණය ලබන්නට නම් චන්දරාගය දුරු කරන්න ඕනේ. චන්දරාගය නිකන් නැති වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්ම අවබෝධය තුළින් තමයි චන්දරාග ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ විදිහට මේ ස්වාමීන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න විමසීම සිද්ධ කරනවා. ඊට පස්සේ ප්‍රශ්න විමසීම සිද්ධ කරනකොට එක හාමුදුරු කෙනෙක් කල්පනා කරනවා ඒකාන්තයෙන් රූපයත් අනිත්‍යයිලු වේදනාවත් අනිත්‍යයිලු සංඥාවත් අනිත්‍යයිලු සංස්කාරයත් අනිත්‍යයිලු නැතිනම් අනාත්මයිලු මේ ධර්මය අනාත්ම වුණාට මේ කවුද මේ අනත්තකතානි කම්මානි කමත්තානි පුසිස්සන්ති ඒ කියන්නේ කවුද මේ එහෙමනම් මේ මොන ආත්මයක්ද එහෙනම් මේ කරපු හොඳ නරක කර්ම පිළිබඳව විඳින්නේ ඒ කියන්නේ කර්මයෝ විඳින්නේ මොන ආත්මයක පිහිටා සිටගෙනද කියලා හමුදුරන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ස්කන්ධ ටිකම අනාත්මයි කියනවා. අනාත්මයි කියනකොට මේ අනාත්මය විසින් කරපු දේ කරපු කර්ම අනාත්මයක් විසින් කරන කර්ම විඳින්නේ කවුදයි කියලා මේ විතර්කයක් ඇති වෙනවා හිතේ. බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේගේ මේ විතර්කය දැකලා ඒ වෙලාවේදී දේශනා කරනවා මානනීය මේ ශාසනය ඇතැම් මෝග පුරුෂයෙකුට මේ ධර්මයේ පිළිබඳව නොදෙන් නොදන්නා කම නිසාම මේ ශාස්ත්‍රීය ශාසනය තුල අතිධාවනය කරනවා. ඒ කියන්නේ දැන් මේ පర్యాయ වශයෙන් බෙදා ගන්නට ඕනේ. එහෙම නැතිනම් ප්‍රත්‍ය ධර්මතා අනුව තවදුරටත් විග්‍රහ වෙන කාරණා ඇති තැනක මේ පුංචි වචන මාත්‍රයක් අරගෙන ඒ වචන මාත්‍රය තුල කරන මේ පරිවිතර්කය ශාස්ත්‍රෝ ශාසනය ඉක්මවා යන්න හිතන කම. මේ ඇතම් මෝග පුරුෂය මෙහෙමත් හිතනවා කියලා දේශනා කරලා වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා රූපං නිච්ඡං වා අනිච්ඡං අනිච්ඡං බන්තේ මහණෙනි රූපේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. මෙන්න මේ විදිහට ආපහු අර අපි කතා කරපු අනිත්‍ය ධර්මයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන් පිළිබඳව නැවත භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරලා භික්ෂුන් වහන්සේලේකට පිළිතුරු ලබා දෙනවා. එවම් පස්සම් භික්වේ සුතවා අරිය ශාවකෝ මේ විදිහට දකින ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා රූපේහි නොයලෙනවා වේදනා සංඥා සංස්කාර විඥානයන්හි නොයලෙනවා එතකොට මේ මේ කලකිරනකොට නොයලෙනවා නොයලිලා මිදෙනවායි කියලා මිදුණෙන් පස්සේ මිදුණායයි කියලා නුවණ ඇති වෙනවා කීනා ಜಾති උසිතං ಜಾතික්ෂය වුණා භ්‍රමචර්යාව පුරලා ඉවරයි කියලා කතං කරණීයන් නාපරං ඉත්තත්තායාති මත්තේ කලියුක්තක් නැහැ කියලා මේ විදිහට ඒ කෙනා දැනගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා වික්ෂුන් වහන්සේලා ධර්මය තේරුම් ගන්නවා ඉමස්මින් කෝපන වේයාකරණස්මින් භඤ්ඤමානේ සත්‍යමත්තානම් වික්කෝණං අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡෙන් විමුච්ඡෙන්සු 60ක් පමණ භික්ෂුන් වහන්සේලා මේ සූත්‍ර දේශනාව අහලා අර තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ආශ්‍රවයන්ගෙන් හිත මුදව ගන්නවා. ඉතින් තරමක් දිග සූත්‍රයක් යම් පමණකට කෙටියෙන් තමයි අපි මේ කාරණා ඇතන් කරුණු විග්‍රහ නොකරගෙන මේ පැහැදිලි කරන්නට යෙදුනේ. නමුත් මේක ඔස්සේ සම්පින්ඩනයක් විදිහට අපිට ගන්නට අවශ්‍ය කාරණා තියෙනවා ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන කාරණා බෙහෙදේ කොතකින්ද වෙන්නේ කියන එක පිළිබඳව අපි කතා කළා ඊට පස්සේ ඒ අපේ ජීවිතය තුළ ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධයන්ගේ යෙදීම කියන තැනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ යෙදෙන්නේ කොහොමද කියන තැන පිළිබඳවත් අපි ප්‍රධාන ලෙස මේ සූත්‍ර දේශනාව ඔස්සේ අද දවසේදී සාකච්ඡා කළේ ඒ කාරණා ටිකත් එක්ක අපිට බලනකොට අපි මුලින්ම මේ කාරණාවට ප්‍රවේශ ප්‍රවේශයක් ගත්ත පැත්තටම නැවත යමු වුණොත් නකුලපිතු සූත්‍රයේදී නකුලපිතුතුමාගෙන් ලෙඩ වෙන කය සහ ලෙඩවන මනස පිළිබඳව අහනකොට අර සක්කාය දිට්ඨිය පිළිබඳව අපි කතා කළානේ. ඒ කියන්නේ රූපය ආත්මවත් කොට හිතන කම පිළිබඳව. එතකොට මේ ලෙඩ වෙන කය මම වෙලා නම් මම ලෙඩ වෙනවා නම් ලෙඩවීම මම නම් ලෙඩවීම මගේ නම් පිනතුනේ අපිට කයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙලා. ඇයි අපිට ලෙඩවීම කියන එක ආත්ම දෘෂ්ටියකින් ඇසුරු වෙලා. වේදනාව කියන එක ආත්ම දෘෂ්ටියකින් ඇසුරු වෙලා. ඇසුරු වෙනකොට මේ අනේ මේ ඉන්න මම ලෙඩ වුණානේ කියලා අපිට ලෙඩවීම ආරම්භය පුද්ගල භවෙන් දුක් විඳින්න වෙනවා. පුද්ගල භවෙන් දුක් විඳින්න වෙනකොට අන්න ඒ කෙනාට කියනවා කයත් ලෙඩ කරගෙන හිතත් ලෙඩ කරගෙන කියලා. හැබැයි යම් කෙනෙකුට මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ධර්මයේ උපදෝගෙන ඒ කෙනා අවබෝධ කළොත් ඒ කෙනා තේරුම් ගත්තොත් මේ Nirodhe කියන තැනට හිත තැබුවොත් ඒ කෙනාට ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වෙන මනසක් සකස් වෙන්නේ නැහැ. හේතුව ලෙඩ වෙන රූපය ලෙඩ වෙලා යයි. හැබැයි ලෙඩ වෙන රූපය අනුව මම ලෙඩ වුණ බවට පත් වෙනවා. පින්නතුනේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මානසික ප්‍රශ්නේ. අපි විඳින්නේ නිකන් ඔළුව එකක්කමක් නෙමෙයිනේ. හයක් තිස්සේ තියෙන ඔළුව එකක්කමක්. එහෙම නැතිනම් මෙච්චර මෙච්චර ලෙඩක්. සාමාන්‍ය ස්වභාවයෙන් එක මොහොතක දැනෙන වේදනාව ඊළඟ තත්පරයේදී දැනෙන්නේ නැහැ. ඊළඟ තත්පරයේදී දැනෙන්නේ අලුතෙන්ම හටගන්න ටිකක්. හැබැයි අපි විඳින්නේ මේ මට මේ අසනීප තත්ත්වය දිගටම තියෙන එකක් පිළිබඳවනේ අපි විඳින්නේ. මේ කය මම වෙලා නම් කය මගේ වෙලා නම් පිනතුනේ මේ ලෙඩවීම මම කරගෙන ලෙඩවීම තමයි මගේ කරගෙන ඉන්නේ. එහෙනම් අපිට කය අනුව මානසික ලෙඩවීම අනිවාර්යෙන් උරුම කරගෙන තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. මෙහෙම ලෙඩ කය මම කරගෙන ලෙඩ කය මගේ කරගෙන ලෙඩවීම අනුව මනස ලෙඩ කරගෙන ජීවත් අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මනස ලෙඩ කරගන්න එපා කියලා. මනස ලෙඩ කරගන්න නැතුව ඉන්න නම් අපිට සිද්ධ වෙනවා ලෙඩවන කය මම මගේ වශයෙන් නොබල ඉන්න. කැලේක තියෙන ගස් ගහක් කොලක් ගත්තාම කොච්චර ලෙඩ හැදිලා නැති වෙලා යයිද? හැබැයි අපිට දුකක් එන්නේ නැහැ මම ලෙඩ වුණයි කියලා. අපිට එහෙම දුකක් එන්නේ නැති තැනකදී පින්නතුනේ අපිට ජීවිතේ මමපු කියලා පුද්ගල බවක් මේ කය ලෙඩ වුණාය කියලා එහෙනම් දුකක් ඇති වෙන්නේ. මේ කය මමයි කියලා ගත්ත කෙලෙසේ නිසානේ. හැබැයි මේ කෙලෙසේට කය ඇසුරු වෙන්නේ නැත්තම් මහා භූත රූපය ඇසුරු වෙන්නේ නැත්තම් මේ රූපස්කන්ධේ මම කියලා හිතන්නේ නැත්නම් එහෙනම් පින්නතුන අපිට ලෙඩවීම කියන දුක විඳීම සඳහා පුද්ගල භවකින් ඇසුරු කරන දෙයක් හම්බ වෙන්නේ නැති වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා මෙන්න මේ වගේ තැනකට අවශ්‍ය වැදගත් ධර්ම කාරණාවක්. ඒ ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්න ලෙඩ නොවන මනසක් සකස් කරගන්න ක්‍රමය පිළිබඳව. ලෙඩ නොවන මනසක් සකස් කර ගැනීමේදී වැදගත්ම දේ තමයි අපිට මේ ස්කන්ධ ධර්මයන් කෙරෙහි පවත්වන උපාදානය දුරු කරන විදිහට උපාදානය නැති වෙන විදිහට මානසිකාර්යය පැවැත්වීමයි. මේ මානසිකාරයේ පවත්වන පැත්ත ගැන අපිට බලන්න ගියොත් අපට සතර සතිපට්ඨානෙ ඉඳලම නැවත කතා කරන්න වෙනවා. ප්‍රතිපදාව පූර්ණේ කිරීම පැත්ත ගැන කොයි විදිහේ දර්ශනයකින් යුක්තවද අපි මේ ප්‍රතිපදාව පුරාගෙන ඉදිරියට යන්නේ කියන කාරණාව ගැන. හොඳයි හැමදිනම කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා මේ විදිහට වටිනා කුසලයක් සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාන්තයෙන් අනුමෝදන් වනු ලබත්තා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ නම් ඔබ සෑම සියලු දෙනා නම් මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි පුණ්‍ය අනුමෝදනා කරමු සියලු ඥාති වර්ගයාත් මේ කාලවකවානුවේහි මේ වසංගත රෝගී තත්ත්වයේ හේතු කරගෙන මියගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ පින් බලාපොරොත්තු වෙන සියලු සත්වගත් මේ පින් තමන් කළ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන් වන ලබාවා ඒ හැම දිනාටම මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අන්ත මන් ධර්ම ශ්‍රවණය කර සීලුම දිනාටමත් මේ රෝග රෝගාතුර භාවයන්ට පත් වෙලා ඉන්නවා නම් ඒ සෑම සීල පින්නතුන්ටත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සලසේවා ජීවිතවලට ඇති වෙලා තියෙන ලෙඩ දුක් ලෙඩ දුක් බාධක කරදර තත්ත්වයන් දුරින්ම දුර වෙලා උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසල ශක්තියෙන් මේ මානසික ශක්තියෙන් හේතු උපනිශ්‍රේම වේවා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.